දැයි ගෞරවණීය අපි ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ ක්‍රමිකව පවත්වන අවසාන ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල අපි කුරුතු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අනිකුත් ප්‍රශ්න වලට ආරාධනාව විවෘතව තියලා මම ආයෙත් ලයිට් වෙනවා අපේ කලාකෝන් මාත්‍යාගේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි අවසරයි ස්වාමීන් වහන්ස ගරු ස්වාමීන් වහන්ස අද දින භාවනාවේදී මම ආනාපාන සතියේ ඉතා වීරියෙන් යෙදී සිටින අවස්ථාවේදී මට දැනුණා මගේ ආස්වාස ප්‍රස්වාසයේ ගොරෝසුවෙන් ඉතා වේගෙන් ඉහළ පහළ යන බව මම ඒ දිහා හොඳට බලාගෙන ඉන්න විට ආස්වාස ප්‍රස්වාස ගොරෝසු අඩු තත්යකට පැමිණියත් පැමිණි හරියට පැමිණ හරියට EKG මොනිටර් එක රෙකෝඩින් එකක් වගේ උඩට පල්ලහැට හුස්ම ආශ්වාසයටයි ප්‍රශ්වාසයටයි යාමට පටන් ආශ්වාස ප්‍රශ්වාසය ටික ටික සියුම් වී ආශ්වාස ප්‍රශ්වාසය කරන විට සම්පූර්ණයෙන්ම නැති වී ගියා. මට හොඳට සිහියක් තිබුණා. නිදාගෙනත් නෙමේ මම හිටියේ. මගේ ඇඟ ভাইබ්‍රේට් වෙනවා වගේ දැනුණා. තවද මුළු ඇඟම රත් වෙනවා වගේත් දැනුණා. ඇස් දෙකෙන් කඳුළු වැගිරෙන්න පටන් ගත්තා. මම මේ දේ හොඳට බලාගෙන ඉන්න විට මගේ ශරීරය මට දැනෙන්නේ නැතිව දැනෙන්නේ නැති බව දැනේ කියලා. ඒත් ශරීරයේ තවම හුස්ම ගන්න. මම දිගට මට ශරීරයේ දිගටම හුස්ම ගන්නවා මට දිගටම දැනෙනවා. මගේ වටපිටාව මම ඉඳගෙන ඉන්නවා කියලා. මේ తත්වය භාවනා කරන කාලය පැය භාගයක් පමණ පැවත. කාලය තුල පැය භාගයක් පමණ පැවතුණා. මේ தත්ත්වය ගැන වහන්සේගේ විචාරාත්මක අදහස් ප්‍රකාශ කර එය ඉදිරියට භාවනා දිගටම කරගෙන යාමට උපදෙස් දෙනු මැනවි. වහන්සේට දිදුක් නිරෝගී සැප ලැබේවා. මේක උගක් කාලවට හරි විචිත්‍ර වෙන්නේ එහෙම නැත්නම් සිත් පැහැර ගන්න වෙන්නේ පළවෙනි වතාවට විච් වෙලාවේදී. ඒත් ලෑස්ට් වෙලා ගියොත් දැනගෙන ගියොත් මේක බුද්ධ විදින්න පුළුවන් මේකේ සම සමාදම් වෙන්න පුළුවන්. නොනොත් එහෙම සමාලාවට මේ අර්ථකතන නෙවෙයි වෙනත් අර්ථකතන වෙන්න ඉඩ තියෙනවා. මේක නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මොහොතක් අයිනට ගිහිල්ලා රැළ දිහා බලනකොට රැළ එනවා, බින්දෙනවා, රැළ යනවා. ඔහොම වෙච්ච එක බිතිලා මිදිලා මිදිලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා වතුර එහෙම තන්නේ කර තැම්පත් වුණා වගේ. එතකොට Tamanට තේරෙනවා අර කලින් දැකපු නිසා මේක මොහොත කියලා කියන්න පුළුවන් නැත්නම් තැම්පත් වෙච්ච මොහොතක් අපි කවදාවත් දැකලා නැහැ. පැසිෆික් සාගරය කියලා කියන්නේ තැම්පත්කම ටිකක් තියෙන සාගරය, සාන්තිකර සාගරය. සාන්තිකර සාගරේ චරලි ගන්නෑ. නමුත් මොහොත රැලි රැල්ල තමයි මොහොත රැල්ල එකට තියෙන්නේ අපිට. අපි මොහොත කියලා අඳුනගෙන තියෙන මෙතෙක් කල රැල්ල විතරයි. දැන් අපි දකිනවා රැලි නැති මොහොතක්. ඒක අඳුරන්න බෑ වතුරද මොකද්ද කියලා. ඉතින් ඒක මේ සංඥාවල අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා කියලා සංඥා නෙවෙයි රූප වේදනා සංඥා සංකාර ඔක්කොගෙම අර ගොජේ උඩ පයින් එක නතර වෙලා නැති වෙලා නෑ ඒක අර වතුරට එහෙම දිය වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ජීවිතයක් පවතිනවා සතියක් පවතිනවා වේදනා සංඥා සංකාර සං ඔක්කොම පවතුන හැබැයි උඩ දාන්නේ ගොච දාන්නේ මේක තමයි මුළු සංසාරේදීම අපි කයයි හිතයි සුවසේවාවටපත් කරන එකම චිත්තක්ෂණය මේක උඩ දානකොට වෙන්නේ කය හිත හරි වෙහෙසකට දැවිලි තැවිලි වලට ව්‍යාරන්ට ආරෝට අහුවෙලා කිලෝරක් නැති වෙහෙසක තියෙනවා ඉතින් අපි ජීවිතේ පුරාවට සංසාරේ පුරාවට මෙහෙම දෙයක් දන්නේ නැහැ තිබුණාට ඒක ජීවිතයේ අංගයක් ආධ්‍යාත්මික කොටසක් ප්‍රතිපදාවකින් ලැබෙන එකක් කෙලස් අඩු තැනක් කියලා දන්නේ ඇත්තටම මොකද නැති එකක් නෙවෙයි ජීවිතේ හැම වෙලාවෙම අපි බුද්ධ විදිනවා ප්‍රසවාසී ඉවරලා ආශාසෙන් ඉඳලා ඔතේට තමයි යන්නේ <clears throat> උගා පුංචි නිසා මේකට බය නිසා තණ්හාව මේ පැත්තට හිත යන්න දෙන්නේ නැහැ ඒක වසහලලා ප්‍රශ්වාසය මුදුනේනකොට ආය අවදි කරනවා. ආය ආශ්වාසය මුදුනේනකොට අවදි කරනවා. මුදුනේ මුදුනේ පැන පැන යනවා. ඒක විස්තර කරන්න බලමු බොහොම හොඳම නිදර්ශනය තමයි පික්චර් එකක් පෙන්නකොට ප්‍රොජෙක්ටර් එක ප්‍රොජෙක්ටර් එකේ කැම් එකක් තියෙනවා. ඒක ආලෝකය දීලා 150 කාලෝකේ වහනවා 150 කාය ආලෝකය දෙනවා 150 කාය ආලෝකය වහනවා 150 ඔය අතරමැද තමයි සෙලොට් මේව එක දුවන්නේ සෙලුලොයිඩ් එක දුවනකොට තමයි මේ ඇනිමේෂන් එක පටන් අරගන්නේ. ඇනිමේෂන් එක පටන් අරගන්න ඒ හරියට මේ RPM එකට දුවන්න ඕනේ ආලෝකය 150යි අන්ධකාරය 150යි තියෙනවා. අපි චිත්‍රපටි වලනකොට කවදාකවත් අන්ධකාරය දකින්නේ නැහැ. අපි දකින්නේ දිගටම රිදී තිරයක්. ඒ වුණාට ප්‍රොජෙක්ටර් එක ගලවලා බලනකොට ඕනම ෆිසික්ස් මාස්ටර් කෙනෙක් පෙන්නලා දෙනවා. දිගටම ගලන ආලෝක බීම් එකක් ඉස්සරහයි කැම් එකක් තියෙනවා. කැම් එක කැරකෙනවා. 50ක් ආලෝකය 50ක් අන්ධකාරය. අන්ධකාරය තුල තමයි අපේ හිත මේ අක්‍රීය දේ සක්‍රිය කරගන්නේ. නිශ්චල ඡායාවක් වැටෙන්නේ. ඒ ඡායාවෙන් අනිත් ඡායාවට පුංචි වෙනසක් තිබ්බම අක්‍රීය කාර්යය තුල හිත මේක ඇනිමේට් කරනවා. ඒ නිසා ප්‍රොජෙක්ටර් එක ස්ලෝ මෝෂන් දැම්මොත් ඇනිමේෂන් නෑ. පින්නන චිත්‍ර කතාවේ චිත්‍රපටියේ සෝකාන්ත දුක්ඛාන්ත බලන්න බෑ විකාරයක් වෙනවා. ඉතින් අපේ මේ මැෂින් එක ස්ලෝ කරන්න බෑ. මැෂින් එක දුවන්නේ හරි වතුන ස්පීඩ් එක නිසා අපිට පේන්නේ මුදිනේ මුද්‍රට පැන යන එකක් නමුතර පල්ලෙහාට ගිහිල්ලා සමතුල වෙන තැන හැම හුස්ම දෙකක් මැදම හැම හිතිල දෙකක් මැදම හැම වේදන දෙකක් මැදම හැම හැම දෙකක් මැදම තියෙනවා මේක අල්ලන්නේ තෘෂ්ණාවේ කෘත්‍යය තමයි අන්නේ ටිකට හිත යන්න දෙන්නේ නැතුව උඩ සක්‍රිය කොටසේ සිද්ධි බහුල කොටසේ රුචි මනාප කොටසේ දුවගෙන ඇතගෙන යනවා ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිසා කියනවා නිවන නැති එකක් නෙවෙයි. හැම හිතිලි දෙකක් මැදම තියෙනවා. හැම ආශාස ප්‍රසාර දෙකක් මැදම තියෙනවා. thin slicing of time. කාලේ තාම තුනි පිටතර පෙති ගහනද පෙති ගහන ගොරෝසු තැන ඉඳලා සිුම් වෙනකම්ම බලන්න. අපිට ඒක බලන්න අමාරුයි. මේක දැකපු එකනා මේ දැන් දකින හුස්ම සම්පූර්ණයෙන්ම නැතර වීමනේ. මේ අත්දැකීමෙන් අනිත් දවසේ බැලුවත් එimhe ප්‍රසවාසයේ කෙලවර ප්‍රසවාසය කෙලවර ඕකේ මයික්‍රෝ ලෙවල් එක වැඩ කරනවා. ප්‍රසවාසය කෙලවර අන්තිම බිඳුවට බහැලා අක්‍රීය තැනකට ගිහිලා සංඥා නැති තැනකට ගිහිලා වේදනා නැති තැනකට ගිහිලා රූප දැනෙන්නේ නැති තැනකට ගිහිලා සංස්කාර නැති තැනකට ගිහිලා විඥානයේ පච වෙන තැනකට ගිහිලා තමයි ආය ප්‍රසවාසය පටන් අරගන්නේ. නමුත් ඒක මල් පැන්නුවක් කිරි පැන්නුවක් කරගෙන තමයි ජීවිතේ ගෙනියන්නේ. ඉතින් මේක දැක්කට පස්සේ තේරෙනවා ඔය ප්‍රොජෙක්ටර් එකේ පෙන්නන ඇනිමේෂන් එක කොහොමද එන්නේ? ආලෝකය සහ අන්ධකාර දෙකේ අපේ හිත අන්ධකාරය අඳුරන්නේ නැහැ. අන්ධකාරය බයක්, අන්ධකාරය බීතිකාවක්, හොල්මනක්, හුනියමක්, අභාග්‍ය සම්පන්න දෙයක් කියලා අපි අන්ධකාරය බය කරනවා. ඒක ඇතුලේ තමයි මේ ඔක්කොම නිශ්චල ඡය සක්‍රීය දේවල් බවට පත් කිරීමේ මැජික් එක යන්නේ. ඒක නිසා ඥානানন্দ සාංශ කියනවා චිත්‍රපටි අධ්‍යක්ෂකයා කියලා කියන්නේ බලන එකම තමයි. ඌ තමයි අධ්‍යක්ෂණය කරගෙන බලන්නේ. මැද හරි අධ්‍යක්ෂණය අන්ධකාරය තුල යාත්‍රාවෙන් සිද්ධ වෙන්නේ. අධ්‍යක්ෂක කරන්නේ පචේ ගොතා ගන්න ඕනේ රූප රාමු ටිකක් විතරක් ගෙනත් දෙනවා. ලස්සන පිළිවෙලකට. අතරමැද කොටස අපේ හිතින් දාගෙන බලනවා. ඉතින් ඒ වගේ මේ මේ වගේ දැක්කට පස්සේ හිතා ගන්න පුළුවන් අපේ ජීවිතේ අපි මේ දැක්කා දැනගත්තා අත ගෑවා අත්දැකයි කියන එකෙන් 100ට කීයක් දැකලාද මේ කතා කරන්නේ. මුළු පද්ධතිය දකිනකොට ගොඩාක් තියෙන ෆැබ්‍රිකේෂන් එකක්. කතා ගැතිලක්. ප්‍රපංචකරණයක්. එහෙම නැත්නම් වාග් බහුල්‍යයක් පොඩ්ඩක් තියෙන ඇත්ත පොඩ්ඩක් තියෙනවා. ඒ ටික මත ගොඩාක් අතින් දාලා ඉතින් අපි දෙන්නම එකක් බලුවාම මයිත් එක්ක අනෙක් බලන එක නැතිත් දාන එකයි මං අතින් දාන එකයි සම නැහැ. ඒ පොදු කොටසක් තියෙනවා. ඒ නිසා අපි දෙන්නම එකක් ගැන කතා කරාට අපේ දෙන්නගේ අර්ථකථන දෙකක්. මේක දැනගත්ත කෙනාට තේරෙනවා අපි දැක්කයි කිව්වට 100 කීයක් දැකලා තියෙන්නේ. ඇහුවයි කිව්වට 100 කීයක් දැකලා තියෙන්නේ. ඒ නිසා අපි අද්දුටුවයි අවංකව අද්දුටුව ප්‍රත්‍යක්ෂයි කියලා කිව්වට බුදුහාමුදුරුත් එක්ක බලනකොට අපි මොනවද දැනගෙනද මේ කතා කරන්න කියන එක තේරෙනවා. නමුත් බුදුහාමුදුරුක බුද්ධිය සින්න කරගන්නේ නැහැ. උන්වහන්සේ කියන සතියෙන් බලන්න යන්න. එකම දේ ලක්ෂ වාරයක් බලන්න. බලනකොට ඒකේ මැජික් එක අහුවෙන තැන තමයි පද්ධතිය පටන් ගන්න කෙලවරේ නෙවෙයි මැජික් එක අහුවෙන පද්ධතිය කියවෙන තැන. ඒක තමයි Nirodhe කියලා කියන්නේ. පටන් ගන්න සමුදය කියලා කියන සමුදය අපි තාමස් සිලිලාරක යුක්තව ආසාවෙන් බලන්නේ. නමුත් ගැටේ ලිහෙන්නේ සමුදය පැත්තේ ඒ බෙල් ෂේප් කව් එකේ ගිවන් වෙන පැත්ත. ඒක ආධුනිකයට අහුවෙන්නේ නැහැ මොකද ගිවන් වෙන පැත්ත අපි කාලකන්නිකමක් කියලා දකින්නේ. මුස්පීන්තුවක් කියලා දකින්නේ. අන්ධකාරයක් කියලා දකින්නේ. අභාග්‍ය සම්පන්න දෙයක් කියලා දකින්නේ. හෝනියමක් කියලා දකින නිසා ඒක බලන්න බෑ. ඒ නිසා හොඳ වෙලට පටන් ගන්න තැන බලලා මැද බලලා එමීට ගෙවන් යන පැත්ත බලන්න. ඕනෙම දෙයක ඇත්ත දකින්න නම් ඒක යනකම් ඉන්න ඕන. ඒ සිද්ධිය පටන් ගන්නකොටයි මැදදී අපි දෙන අර්ථකථන සියල්ලම ඔය හමාර දැකපු කෙනා කියන්නේ. හමාර දැක්කට පස්සේ සම්පූර්ණ වෙනස් කතාවක් කියන්නේ. ඉතින් ඒක තමයි අපිට ඉවසන්න බෑ. හමාර දකින්නකම් ඉවසන්නේ නැහැ. ඉතින් මේක හරියි. අත රිට්‍රීට් එකේ ඔයිට වෙයි හට යන්න බෑ අපට. රිට්‍රීට් එකේදී යන්න පුළුවන් ඔච්චරයි. මුලමඳාක ඕන දෙයක පෙන්නනවා. ඒකට ඕනනම් මේ වගේ සතුටු කාරණා තියාගන්න ඕනම දෙයක මුලමඳාක දකින්න කියන්නේ විපස්සනා කරනවා කියලා කියයි. මුලැමැදක දකින්න නැතුව අපි කොච්චර විපස්සනා කියන වචනේ පාවිච්චි කරත් ඒකේ අර්ථකථනය එන්නේ නැහැ. ඒ නිසා විපස්සනාට ආවට පස්සේ අරමුණු කරන අරමුණ ප්‍රශ්නයක් නැහැ. කොයි අරමුණ ගත්තත් ඒ මුලැමැදක දකිනකොට මේ දකපු අත්දැකීම ඕනම විදිහකට යොදවන්න පුළුවන්. ඒ නිසා විපස්සනා කරනවා කියලා අපි ජීවිතෙන් පැන යාමක් කරන්නේ අපි එකක් හිර කරලා එකක් අල්ලගෙන ඒකේ සම්පූර්ණ සිද්ධිය දාලා ඒක මුළු ජීවිතේටම යොදලා බලනවා. ඒක ගණන් වල කියන්නේ හෙලෝග්‍රැෆික් ප්‍රසන්ටේෂන් uh, කියලා හෙලෝග්‍රැෆික් කියලා කියන්නේ ලෝකේ ඕනම පුංචි දෙයක් මුළු විශ්වයම නියෝජනය කරනවා ඒක නිසා පුංචි දෙයක් පිළිබඳව සම්පූර්ණ හදාරපුවා මුළු විශ්වයම දැනගන්න පුළුවන් ඒ නිසා භෞතික විද්‍යාව කරන හදන එළිය කියලා විශ්වය හදාරන්න හදනවා මුද්‍රජානනාථ කියන්නේ අතුරට ගිහිල්ලා වායෝ ධාතුවේ විශ්වය හදාරන්න හදනවා ඔය ශිව දෙයියොයි uh, ඝන දෙයියොයි පොඩි කාලේ තාත්තා කතා කරලා කියලා තිනවා කරදිවල් වල වටේ දිවල වරෙල්ලයි කියලා තෑග්ගක් දෙන්න සිය දෙවියෝ ලෝකෙ වටේම ගියා. කරදේ වලල් පහකට ඝන දෙවියෝ ලුණුපොල් කට්ට වටේ ඇවිදලා ඇවිල්ලා තෑග්ග ගත්තා. ලුණුපොල් කට්ට කියන්නේ කරදේ වලල් තමයි. එනිසා අපි මේ ණය තියාගෙන ඒක බලන්නේ නැතුව ලෝකෙ හැමතැනම යනවා දඹදිව යනවා නිවන් දකින්න. සිද්ධාස්ථාන වල යනවා නිවන් දකින්න. හැමතැනම මේ පූජනීය ස්ථාන හදනවා, අදිනවා ඔක්කොම පැත්ත බැහැලා තියෙන. නිවන තියෙන මේ නහයට. under your very nose. ඒක බලන්න වෙලා නැහැ වැඩනේ. වග කියලා. දරුවන්ගේ වැඩ තියෙනවා, මාත්‍යාගේ වැඩ තියෙනවා, නෝනාගේ වැඩ තියෙනවා. ඔයටත් වැඩි ජෝක් එකක් තියෙනවා කියලා බාර ලෝකේ. ඒකයි ඔය බුදුහාමරෝ භාගෙට hinaයිලා බලන්නේ දැකලා තියෙනවා. පිස්සෝ දිහා බලන්නේ. මේ ආදෙන්න කොච්චර කිව්වත් නොකරන පැත්ත විතරනේ බලන්නේ. නැත්තම් බුදුහාමර මොකට hina වෙන්නේ අපි? දුක්ඛ සත්‍ය දේශනා කරන උත්තමයන් වහන්සේ. hina වෙලා ජෝකර්ලා දිහා බලන ඉන්නවා මේ මිනිස්සු වාගේ જાතියක්. මේ ඔක්කොම සත්‍ය මෙතන තියාගෙන හැම තැනම හොයනවා. මොන්ජ අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපානය නොදැනී ගිය විට සතිය අනාරම්මනතා අනාරම්මතාව පවත්වා ගැනීම පුරුදු කළ හැකි ආකාරය උගන්වමින් මේ අවස්ථාව තවදුරටත් පැහැදිලි කරනු මැන. මේ අවස්ථාව කියන්නේ නෑ ඉස්සෙල්ලා ප්‍රශ්නේ දෙවෙනි කොටස විදියට නම් ගන්න පුළුවන්. අර දෙයක් අත්දකපු එක නා දැනගන්නවා අපි දැකපු නැති පැත්තක් තියෙනවා. ඒක නැතිකම නෙමෙයි ප්‍රශ්නේ බලන්න කැමති නැතිකම. අපේ හිත බීතිකාරම් බව දනවලා තියෙන අපි ඔක්කොම බය කරලා තියෙන්නේ යමක හැමාරේ දකින්න. ඒක අවමංගල්‍යයක්. විනාශයක් ඒක කතා නොකළ යුත්තක් උපන්දිනට සාද පැවැත්වර කමන්නේ ආමංගල්‍ය වැඩි මතක් කරන්න එපයි කියලා තියෙන්නේ. නමුත් බුදුහාම කියනවා මේ ආමංගල්‍ය තමයි උත්තරේ තියෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මෙතනයි සත්‍ය තියෙන කියලා දැනගත්තොත් එයා මෙතෙක්කල් ළගේ ආඩම්බර කරපු හැම දේම කක්ක බවත් මෙතෙක්කල් ප්‍රතික්ෂේප කරපු යමක් තියෙනවා නම් එතන සත්‍ය තියෙන බව දැනගත්තට පස්සේ නැවත සලකා බලනවා රුචි මන රුචි අරුචි දෙක සම්බන්ධව. තමන්ගේ ඇබ්බැහි සම්බන්ධව. තමගේ පෞරුෂත්ව ලක්ෂණ සම්බන්ධව අපි මෙතෙක්ල් හොයලා තියෙන්නේ මොනවද? ඒ හොයන එකේ සත්‍ය නැති බව 100ට 200ක් ඇත්ත. නමුත් සත්‍ය අපිට නොසලකා ඉඳලා නැහැ. ඒක ඕන වෙලාවක ගියොත් තියෙනවා. ඒ නිසා ඒක නාර තේරෙනවා. මේ ඊට පස්සේ මේ බීතිකාව අයින් කරලා එහෙම නැත්නම් ෆෝබියා, නියෝෆෝබියා නැත්නම් සත්‍යයේ තියෙන බය අතහැරලා මේකටත් සමාන මට්ටමේ තැනක් දීපු දවසේ තේරෙන පටන් අර ගන්නවා සත්‍ය නිතරම අපකරා පැමිණෙන්න බලාගෙන ඉන්නවා. අපි නිතරම කියනවා දැන් එන්න එපා. වැඩක් තියෙනවා මට වගකීමක් තියෙනවා පස්සේ එන්නේ කියලා. මේකට එහෙම කරන්නේ නැහැ. මෙයා සත්‍යයට එන්න ඉඩ අරිනවා. එතකොට ඒක එච්චර දුර දිග තියෙන එකක් නෙවෙයි. ඉතින් ඒක නිසා එවැනි ජීවන රටාවක් හදා ගන්නවා කියන එක හොඳට මතක ගන්න රිට්‍රීට් එකකින් කරලා දෙන්න බෑ. රිට්‍රීට් එක මේකට දොරල්ලා වෙන්නන්න පුළුවන්. ඊට පස්සේ ඒකට ගැළපෙන ජීවන රටාවක් හදාගන්න එක ඒක සාමාන්‍ය බුද්ධිය. මේ මේ අපි ඉන්න ඉඩමේ යට අඩි 15ක් විතරට මණිකක් තියනවා කියලා කවුරු හරි සහතික කරලා කිව්වොත් ඊට පස්සේ මේ මනුස්සයන් බැකෝ එකක් ගෙනල්ලා මණික අරන් දෙන්න ඕනේ නැහනේ. අපි දැනගන්න ඕනේ කොහොමද හරන්නේ කියලා. බුදුජානනාංශය කියලා දෙන හැම මනුස්ස ආත්ම භාවයක්ම ඉතාමත්ම දුර්ලභයි. ඒක මේක තියෙනවා. නමුත් මේ මනුස්සයා ඉඳුරම් පිනවීමටම ගත කරනවා නම් එයා අර මණික තියෙන බව දැනගත්තට ගත්තේ නැත්නම් අර මණික තියෙන ඊට උඩම පැලක් කටවගෙන හිඟා කකා ජීවත් වෙනවා. දැන් නෑ මණිකක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ මේ වගේ දෙයක් මතක් කර දීම බුදුරජාණන්සේගේ තියෙන ලොකුම කල්යාණ මිත්‍ර ගුණය. අලුත් දෙයක් දෙනව නෙවෙයි. තියෙන එක පිළිබඳව විශ්වාසයක් දනවලා විශ්වාස පොඩ්ඩක් යහට කියලා ක්‍රමවේදයක් දීලා ක්‍රමවේදේ ක්‍රියාවත් කරලා ඒ පොඩි ග්ලිම්ස් එකක් පොඩි ඉලිපුලුඟක් පෙන්නනවා. මෙන්න කියලා බලගන්නේ. ඉතින් ඒක තීරණාට පස්සේ යම් කිසි කෙනෙක් තීරණාට පස්සේ ඒක නා පරිණාමයේ අවුරුදු ලක්ෂ 40කට ඉස්සලා පටන් ගත්තේ නතර වෙච්ච තැන ඉඳලා වහාම ශීක්‍රයෙන් පටන් ගන්නවා කරපු මාරිකම් පැත්තක තියලා ඉතුරු ටික කරන්නේ. ඉතින් බුදුහාම කියන අවුරුදු 7ක් ඇයි වැඩි වුණොත් නැත්තම් දවස් 7ක් කරන්න පුළුවන් කියලා. තීරුම් ගත්ත කෙනාට ඕක සාක්ෂාත් කරණය සම්පූර්ණ සමවැදීම සම්පූර්ණ සමාදන් වීම එළඹ වාසය කිරීම උපසම්පදා වීම කෙනකෙනාගේ මේ පුද්ගලික ඥාන සාමාන්‍ය බුද්ධ හැටියටයි සිද්ධ වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පර්යන්කේ හුස්ම රැල්ල දෙස බැලීමේදී හැම ආස්වාසයක්ම ප්‍රස්වාසයක්ම කෙවි කෙවි ඉවර වෙන බවක්ම දැනේ. සක්මනේදීද පියවරවල් අවසාන වෙවි වෙවි යනවාම දැනේ. ජීවිතයත් මරණය කරා වේගයෙන් යනවා යනවා කියා වැටීමක් ඇති වුණි. වියකුත් වගේම තේරුමක් නැති දෙයක් ලෙසද දැනුනි. ඉක්මනටම සසරින් මිදීමට වැඩ කටයුතු කරගත යුතු බව වැටහුණි. ආයතන ඇති වෙනවා නැති වෙනවා ඇස් කන් නාසා ආදී හරහා පවණක්මයි ඇත්තේ මොනතරම් මුලාවක්ද මේ ජීවිතය කියන්නේ යයි සිතුනි. ඒත් ඉතින් ඔහේ ජීවිතයේ යන්නට අරිනවා හැර වෙන කුමක් කරන්නේ? ඒකට කියන්නේ උපන්නාට මේ ලෝ වැනේ නොවා විනා. මේ ධර්මයේ කියා දුන් බුදු පියාණන් වහන්සේටත් ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරණට ස්තුතිවන්ත වෙනවා. සාදු කියම ඔක්කොම ලැබිලා. සාදු. අපි ඔය ගෙදර ගිහිල්ලා විතරක් කියන්න බෑ දෙයියන්ගේ නාමයෙන් මං කියන්නේ ඔක නොදැක්කා වගේ නෑ වුණා වගේ මෝඩෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. ඔක නිකමට හරි කිව්වොත් එහෙම ගෙදර ගිහිල්ලා වල මට ඉන්නේ විදි විදි යනවා පේනවා හැමදේම කියලා ඉතින් පිස පිසංගොටට කියලා දානවා. මිනිසුන්ට තීරණ වයර් මාරු වෙලා කියලා. ඒ නිසා ඕක දැක්කට පස්සේ දැන් ඉතින් කර බන නොදැක්කා වගේ මේ කිසි කෙනෙකුට හේතු ගන්නන්න බෑ මොනම જાතියෙන්වත් බෑ ඔක්කොම ඔළුවේ හිටගෙන ඉන්නේ. ඒ නිසා මේ දැකපොකේනා මේක ආරස්සා කරනවායි කියන එක ලේසි නෑ. මොකද මේ බුදුහාමරෝ කියලා තියෙනවා මේවා දෙයක් දැක්කට පස්සේ කියන්න හිතන ගතිය වළක්වන්න බෑ කියලා. ඒ කියන කෙනා කල්යාණ මිත්‍රෙක් නොවේ නම් වහ කෑවා තමයි. වැරදි මනසකට මේක කිව්වොත් එමන්සේ අනුකම්පාවෙම හිතනවා අනේ මේ මනසට සෑහෙන වෛර මාරු වෙලා මුඛකින් හරි උදව් කරන්න ඕන කියලා සංවිධාන හදලා කියලා පිසංකොටෝක දාන්න. මොකද අපි ඒකනේ ඔතෙක් කල් අනික් අයට කරලා තියෙන්නේ. අපි මේ දෙකල් කෙරුවේම කිසිම කෙනෙකුට ස්වභාවික වෙන්න දුන්නේ නැහනේ. ඔක්කොම કૃත්‍රිම කරලා අන්බලා අඳලා තියාන හිටියනේ ඉතින් ඒක පරිසම් දෙනවා. එකම උත්තරය තියෙන්නේ දැක්කට පස්සේ මේක නොදැක්කා වගේ. කිසිම කෙනෙකුට නොකිය ඉන්න පුළුවන් නම් වර්ධනේ ඒකාකාරව නගිනවා. කියන්න කියන්න ඔබ තනුක වෙනවා. අනික් කට්ටියගේ උසුළු විසුළුවට ලක් වෙනවා. මෙන්න මේකට ගැලවිඥාව කියලා කියනවා. ඒ ගැලවිඥාව දන්නේ නැත්නම් මේක අතර ගත්තාම වඳුර දලිපිය අතර ගත්තා වගේ කපා ගන්න ඉඩ තියෙනවා. මම කියන්නේ මේද මේක බොරුවක් කියලා. නමුත් මේ ලෝකයේත් එක සෙල්ලම් කරන්න එපා. මේක අන්තිම විසම ලෝකයක්. විශේෂයෙන් මතක තියාගන්න භයානකම කොටස තමයි කිට්ටුවේ ඉන්න කට්ටිය. නෑදෑයෝයි කයාලුවෝයි කිට්ටුම කට්ටිය අන්තිම භයානකයි. ඩේන්ජරස්ම කට්ටිය. මොකද ඒගොල්ලෝ සංසාර දිගට එන කට්ටිය මේ. වට කරගෙන වැද දෙනවා. ඒක මේ දේවදත්තත් එක්ක බුදුහාමුදුරෝ තාරාදංගේ කල්පලක්ෂණය පෙරම් පිරුවානේ. දේවදත්ත වෙන්නේ. ඕනම ජාතක කතාවක බුදුහාමුදුර අතහැරලා නැහැ. සමහරට මහාමායාත් බිසවයි යසෝදරා පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. දේවදත්ත අතහැරලා. කිසිම චරිත කතා නැහැ. එනිසා මේක අපි මේකට යන පිරිසේ අනිවාර්යයෙන්ම අයියා ඉන්නවා. ඒ නිසා හංගගෙන යන එකයි තියෙන්නේ. ලොකු සාන්ති ඉන්න කාලේ කිව්වේ පුළුවන් තරම් ಗುಣ වඩපන්. හැබැයි ಗುಣ සංගවාගෙන ජීවත් වෙනවා. මේක නෑ වුණා වගේ, මේක නොදැක්කා වගේ, මේක දන්නේ නැතුව වගේ. වෙන කෙනෙක් කියනකොට බලන්න යමක් පටන් ගන්නකොට කොච්චර සුන්දරද කියලා හ්ම් හරි හොඳයි යස් මල පෙපෙනකොට හරිම ලක්ෂණයි රැළ බින්දි නැගගෙන එනකොට හරිම ලක්ෂණයි ඊට නැගගෙනකොට හරිම ලස්සනයි ඊට ටිකක් මුදුනට ආවට පස්සේ සංග්ලාස් දානවා ඇයි නොදකින්න ඔබ තමයි මේක හරි සරයි මල පිපිලා පෙටි හැරලා තැරි එළියට ආවට පස්සේ අසුබ ලකුණකට සලකනවා. ඒ නිසා මේක දැක්කට පස්සේ හරි ලේසි කල්යාණ මිත්‍ර කවුද කියලා තේරුම් අරගන්නත් පුළුවන් තරම් දේ මේ උපයෝගදී අරසා ගන්න එක තමයි වැඩි. ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ කළ පරයන්ක භාවනා අවස්ථාවක මුලදී සිත ආනාපානයේ හොඳින් සතිමත් විය. ඒ සමග මා ඉදිරියෙන් හොඳට ප්‍රභාස්කර වී සමාධියද පැවතුණි. මෙසේ ටික වේලාවක් ආනාපානය ආනාපානය කරගෙන යාමේදී ආනාපානය ටිකක් පැටලෙන්නට පටන් ගත්තේ හුස්ම දෙකක් සතියින් මිදීම නිසායි. හුස්ම හුස්ම දෙකක් හුස්මක් දෙකක් හුස්මක් දෙකක් සතියින් මිදීම නිසායි. සමාධිය යම් තරමක පැවතුණු අතර සතියේ මුලින් තිබුණු ගාම්භීර ගාම්භීර බව අඩු වී ඇති බව හැඟුණි. කොච්චර උත්සාහ කර වීරිය ගත්තද මුලින් පැවතුණු ආකාරයට සතියත් සමාධියත් නොආවේය. එවිට මට මෙහෙම සිතුණි. තථාගතයන් වහන්සේ හැම දෙයක්ම අනිත්‍ය බවත් අනාත්ම බවත් දුක් බවත් පවසන්නේ මේ නිසා වෙන්න ඇති යනුයි. මට මේ ආනාපානයවත් මට ඕනි ආකාරයෙන් පවත්වන්නට බැරි බව නේද අනාත්ම ස්වභාවයයි දැනුණු විට ඊතා තීව්‍ර වූ සමාධියක් ළඟා විය. එය උදාහරණයක් ගැන විස්තර කළොත් කරවලේ සිටින කෙනෙකුගේ ඇස් වසා සිටින මුහුණට ටෝච් එලියක් ඇල්ලුවාම දැනෙන ආකාරයේ තීව්‍ර ආලෝකයක් විය. ටික වේලාවක් ඒ ආකාරයෙන් මේ සමාධිය පැවතුණු අතර තප්පර 15ක් පමණ පසුව නැති වී ගියේය. මගේ ප්‍රශ්නය වන්නේ එකවරට තීව්‍ර සමාධියක් ළඟා වූයේ සත්‍ය සත්‍ය ලෙසට වැටහුණු නිසාද භාවනාමය ප්‍රඥාවයයි පවසන්නේ මෙවැනි දෙයක්ද වහන්සේට නිවන් සුව ලැබේ. මේක මට හිතෙනවා මේ නිදර්ශනයකින් <coughs> කියන්න කියලා. අපි 400 meters තරගයක් දුවන ධාවකයෙක් ඒ 400 meters කරලා දිනන වෙලාවක් තියෙනවනේ. ඒ කියන්නේ යාගේ ධාවක ශක්තිය පින්නන වෙලාවක්. ඊට පස්සේ 100 meters හතර දිනක් දාලා රිලේ රේස් එකක් කරන තරගයක් තියෙනවා කියලා හිතුවොත් රිලේ එකේදී එක්කෙනෙක් ලැප් එක කරලා බැටන් එක මාරු කරන්න එපායි. මාරු කරන වෙලාවේදී ලීඩ් එක කැඩෙනවානේ. ඊට පස්සේ ඊගාව එක්කන අරගෙන එයාත් දුවනවා. එයාත් ලීඩ් එකක් කරන අනිත් එක්කනට දෙනවා. ඒක ලීඩ් එක්කනම මීටර් 400 කරන එකේයි ඔය වගේ රිලේ රේස් එකේයි දෙකම විනෝද ජනකයි. රිලේ රේස් එකේ තියෙන අනතුරුදායක තැනකින් තමයි අරයාගේ ලීඩ් එක මෙයාට පහු කරන්නේ. පාස් කරන්නේ. ඉතින් ඒක සම්දිස්ථානයක්. මේ සම්දිස්ථානයේ ශක්තිය නෙවෙයි වැඩ කරන්නේ ඥානෙ. වීර්ය ඥාන සම්ප්‍රයුක්ත වීර්යයක් ඕනේ. අර ගිනාපු ලීඩ් එක අනිත් එක්කනතක වේගයක් දෙන ගමන් බැටන් එක බිම දාන්න එක පාස් කරන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනදී සතිය සම්පජඤ්ඤයත් එක්ක අත්වත් අතිනත ගන්නවා අකරතැබ්බෙදී. අමලියකදී ඒක ආපසට දාන චික්කේ මෙච්චර තිබුණ සත්‍ය මම හිතාන්නේ මගේ හොඳම කල්යාණ මිත්‍යයි කියලා මේක නිත්‍යයි සුඛයි සෝබයි කියන හිදී ඒකත් නැති වුණා කියලා පශ්චාත්තාප වුණා නම් භවනාත් කැඩිලා ඔය කතාව ලියන්නේ නැහැ එනේ මේ සත්‍යයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි එයාට කරන්න තියෙන හැටි කරා මම මේකත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දාලා බලනවා කිව්වම මොකද්ද කලින් තිබුණ ඥානයක් තමයි යමාට සුතමේ වෙන්නේ සමාන චින්තාමේ වෙන්නේ සමාට අත්දැකීමම වෙන්නේ නැති. ඒක ආපු ගමන් අර කැඩිච්ච සතිය මතින් ඥානයක් එනවා. එතකොට යන්නේ තිබුණ මට්ටමනේ ඊට වඩා වෙන පැරඩයිම් එකකට shift වෙනා හිත. සති සම්පජඤ්ඤයට වැඩෙනවා. සතිය දිගේ ගියේක සම්පජඤ්ඤයට වැඩෙනවා. ඒ නිසා සම්පජඤ්ඤය පහළ වෙන්නේ අකරතැබ්බෙදී විතරයි. අකරතැබ්බ වලට කැමති නැති එකන කවදාවත් භාවනාදී උරක් ලබන්නේ නැහැ. එයා සතිය ලබනවා. හැබැයි සතිය හිතාන ඉන්නවා හැමදාම නිට්ටය සුඛ සුභ එකක් කියලා. ඒ ගේසිත ප්‍රේමයට වැඩිය හොඳයි. මේ අල්ලලා තියෙන්නේ අර මොකක්ද මේ හොඳ චෛසික ධර්මයක් නමුත් ඒ චෛසික ධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒක නිට්ටය සුඛයි සුභයි කියලා හිතාගත්ත මොඩකම නිසා එයා සතිය කැඩිච්ච ගමන් කාට හරි දොස් කියනවා. අහවල තමයි මේ කැඩුවේ. එයාට තාත්මයක් පටවනවා. දමනුත් පශ්චාත්තාප වෙනවා. නමුත් මේ සත්‍යයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හිතා ගන්නවා කියන එක බෞද්ධයෙකුට පිහියෙන් යන ගන්නවා වගේ වැඩක්. උන් ඊටාම අමාරු වෙන්නේ මේ සතිය වඩන්නේ. වඩලා බලනකොට සතිය චපලයි. සතිය අනිත්‍යයි. සතිය දුකයි. අනාත්මයි. ඒක ජයග්‍රහීව බලනවා කියලා කියන්නේ මේක තියා ද්වේෂයෙන් තොරව ප්‍රඥාවෙන් බලනවා. ඒකට සම්පජඤ්ඤය කියලා කියනවා. ඒ කියනවා තොපට ඒ පානං එක වාරයක් අව අපට දහස් වාරයකට තොප වේපා කියලා සති විසිකොල දාලා. ඊගා බස් එක නැග්ග කියලා. සතියේ නෑ කම්මඩාන හිරියට හරියන්නේ නෑ. එයත් වෙලා කාඩම් කර පානවා අපිට. බලය කොයන්න බුදු බන්න බලය. ඒකට සම්පජඤ්ඤය ඇවිල්ලා සතිය කුක්ක කරගෙන නාස්ලංග වේදාගෙන වැඩ හරක් දෙනවා. ඒක සෙල්ලක් කරා. ඒකයි කියන්නේ අනතුරකට ඇඩ්වෙන්චර් එකකට සම්ප්‍රදායට විරුද්ධව රැඩිකල් වාදී වෙන්නේ නැති කෙනෙකුට කවදාවත් භාවනා දියුණුවක් නැහැ. එහා මේ ලැබෙන ලැබෙන දේ භූතල බුද්ධියට සින්න කරගෙන අරක මට ලැබුණා මේක මට ලැබුණා කියලා ආඩම්බර වෙවි ඉන්නවා අල්ලන්නේ එක එකක්වත් විශ්වාස කරන්න බෑ. අද්දා විශ්වාස කරන්න බෑ සත්‍ය මොකක්වත් විශ්වාස කරන්න බෑ. අන්නේ විශ්වාස කරන්න බැරි ගතිය තමයි ප්‍රඥාව කියන්නේ ධර්මය කියන්නේ මේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. ඒකට ලෑසි නැති කෙනා මැට්ටා. මැට්ටා කියලා කියන්නේ. සම්ප්‍රදායමයි දුවන්නේ. ඉතින් භාවනා කරන්නේ නැත්තේ නෑ අතට මේගොල්ලෝ අවංකව භාවනා කරනවොත් කිසිම අනතුරක් කරනවට කැමති නෑ හැල හැප්පීමකට කැමති නෑ වෙන රෙසිපි එකකට කැමති නෑ වෙන කම්බිනේෂන් එකකට කැමති නෑ ඉතින් ඒක නට අමාරුයි ඔය කියන විපස්සනාමය ඥානයක් ලබා ගන්න. මට පේන විදිහට මෙහෙම තමයි අනතුරකදී අමලියකදී තමන්ම වත ගහ ගන්න වෙලාවක තමන්ම ක්‍රමසා විදි වන වෙලාවට විතරයි සම්පජඤ්ඤය පහළ වෙන්නේ ඒකේ ට්‍රෙන්ඩ් එකක් තියෙන එක ඒක යුනිවර්සල් ෆෝමියුලා එකක් තියෙනවා. නමුත් Taman ඒකට බය නම් ඒකට පසුබානවා නම් no go. හැබැයි මේ මනස හොඳ සීලවන්තෙක්. හොඳ සතිවන්ත කෙනෙක්, ආගමික නඹුරෝ තියෙන කෙනෙක්. ඒක කඩයිම පණින්න බෑ රැඩිකල් වාදී නැති නිසා. මේකට තමයි යෝනිසමංස්කාරය කියලා කියන්නේ. යෝනිසමංස්කාරය නැතුව යන්න බෑ අපිට. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරන විට ආස්වාසයටත් ප්‍රස්වාසයටත් අතර තියෙන හිස් බව අවකාශයද එසේනම් එහි ඇත්තේ අද්‍රව්‍යද එනර්ජි ආස්වාසය පටන් ගන්නා විට විට මුල අද්‍රව්‍ය මැදට යන විට ද්‍රව්‍ය මැට වී නැවත අවසන් වන විට අග අද්‍රව්‍ය වේද මේ මා සිතන විදිහේ හරි වැරදි පෙන්වා දෙමින් ඊට යටහත්ව ඉල්ලා සිටීමේ වහන්සේට නිරෝගී සුව ලැබේ එහෙමත් ඇත්තටම කීරි එක ඩෙවලොප් කරන්න පුළුවන් ඇත්තට ලස්සනයි. <clears throat> මේ මේ හිතලා කාට හරි කියලා දෙන්න පුළුවන් නම් ෆිසික්ස් දන්න කෙනෙකුට. නමුත් මේට වෙඩි පළල් වෘත්තිය ආස්වාසේ සංසිඳනකොට ද්‍රව්‍ය අද්‍රව්‍යයට පත් වෙනා විතරක් නෙමෙයි වේදනාව අවේදයටපත් වෙනවා සංඥාව න න සංඥා සංඥී නෝපිය සංඥී න විසඤ්ඤ සංඥී ඒවන් සමේතස් විභූති රූපං සංඥානි දානානි පංච සංඛා කියලා නොදන්න සංඥාවකට වැටෙනවා. අපි දන්න සාමාන්‍ය ඉදිරියදා සංඥාවක් නෙවෙයි, විසඤ්ඤ වෙලක් නෙවෙයි, අසඤ්ඤතලයකුත් නෙවෙයි, අමතු සංඥාවක්. සංස්කාර වශයෙන් කියනකොට කිසිම දෙයක් නොකර සිටන අවස්ථාවක්. හිතාම දනෙවෙයි අහිතවත් මොකුත් කෙරෙන්නේ නැහැ. ඒකට විඥාණයට බෑ ඇති නැති, හරි වැරදි, හොඳ නරක දෙකට බෙදලා රණ්ඩුවක් ගෙනියන්න. විඥාණය නිකන් නඩු නැතු උසාවියක අග්‍රවිශකාරවරෙක් වගේ නිකාන්තේ පරමාණ්ඩ වෙනවා. ලෙඩු නැති ස්පිරිතාලයක දොස්තරට පුම්බන්න පුළුවන්. ඒක ලෙඩෙක්වත් නැත්තම්. ලෙඩාගේ දොස්තරගේ පිම්බිල්ල තියෙන්නේ ලෙඩු වැඩි වෙච්ච ගානටනේ. නඩුකාරයාගේ දක්ෂකම තියෙන නඩු වැඩි වෙච්ච ගානටනේ. අපිත් අදගත් වෙන්නේ අපිට කරදර වැඩි වෙච්ච ගානට. කරදර මොකොත් නැත්නම් අපි නිකම්ම නිකන් සිරිබිරිස්. මුගක් ගන්න දෙයක් නැහැ කවුරුත් නැහැ නිකන් නිකන් සිටිසන් ජෝන්. විඥානයත් එතෙන්ට බැස්සනවා. බැස්සවට පස්සේ පේනවා මේට මේක හරි පාළුයි අපිට හරිම කම්මැලි හරිම කියා ගන්න විදියක් නෑ අයියෝ මේකද නිවන කියන්නේ අනේ ඕකට නම් මොකටද ඔච්චර තටමන්නේ කියලා පැත්තක දානවා ඉතින් තමයි මේක මේ පොඩි රූප ධර්මයේ දිගේ විස්තර කරන්න පුළුවන් පංචස්කන්ධයේ දිගේ විස්තර කරන්න පුළුවන් නමුත් අපිට ඕනේ සිද්ධි බහුල ජීවිතයක් අපිට ඕනේ අනික් ගෙදරට වැඩිය අල්ලපු ගෙදරට වැඩිය ලොකු ටීවී එකක් අර ගෙදරේ ෆ්‍රිජ් එකක් තියෙනවා මේක දෙකක් තියෙනවා ටැක්ස් ගෙවන්න වෙනවා ඒක ප්‍රශ්නයක් නෑ. දෙකක් තියනවා නම් එච්චර අපිට ඕන කරන්නේ. අනිත් වගේ මේ කරදර සොයාගෙන යන ජීවිතයේ කරදර නැතිකම මහා පාළුවක්. නමුත් අපි කැමති උනන් නැතුණත් හුස්ම දෙකක් මැද හැම වෙලාවෙම නිවන බලා ඉන්නවා. කොයි වෙලාවෙද මේ මොඩෑම ආව අඳුරගන්නේ? නැත්නම් මේ මොඩි මාව අඳුරගන්නේ කොහොමද? දැන් ඉන්දියාවේ ජන අගමැති වෙලා තියෙන මොඩි කියලා මිනිස්සු. නැද්ද? ඉතින් මොඩියන්ගේ වෙලාව. හැම සිද්ධි ටිකක් මැදම තියෙනවා. නමුත් අපි අර සිද්ධි බහුල තැන සිද්ධි බහුල තැන පැනගෙන යනවා මිසක් මේක අවබෝධ කරගන්න පටන් අරගත්තොත් අපි කොච්චර නිස්සද්ද වෙන්න ඕනද මෙතෙන්ට යන්න. කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා අතර කරලා. ඒක නිකන් මේ ශරීරය නිකන් මැටි බුදු කෙනෙක් බවට අද්‍රව්‍යයක් වඩපත් කරපුවාම ඒක නිතරම තියෙනවා. ඉතින් ඒක දෙකක් තියෙන එකක් තියෙන ක්‍රමවේදයක එතෙන්ට යන්න ඕනේ එක. දෙක ඒක අගේ කරන්න ඕනේ. ওই දෙකම අපි ළඟ නැහැ. ඔය කාර්යබහුල ජීවිතයේ মালටි ටාස්කින් කරනකොට නගරවල රාජධානිවල දියුණු රටවල වල පලාතක නැහැ. හැබැයි මේ වගේ තැනට වෙලා අපිට ඒක හදන්න පුළුවන්. ඒකට අපි සැදී පැහැදී ඉඳගෙන සිල් අරගෙන සිල් තුන් මැද ඉඳගෙන පරිසරය හදාන අපිට හදන්න පුළුවන්. එතකොට අපිට තේනවා මේකට අපි යනවා deprived of that. අපි ළඟ තියෙනවා. ඒත් ඒක අගේ කරණ ඊට පස්සේ ඒකට ගැළපෙන ජීවිතයට යන්න ගියාම අපේ අර රුචි අරුචිකම් වෙනස් වෙලා. හැදිලා එනවා. ඒක නිසා මේක මේ පොතක් අරගත්තාම පොතේ කොළපැති මුලට බැලුවොත් එහෙම කොළ එකතු වෙලා එකතු වෙලා ඉස්සලා ඝනකමක් තියෙනවා. නමුත් හැම එකක්ම දිග ඇරලා බැලුවොත් ඇතුළතක් තියෙනවානේ. කොළ දෙකක් වෙනවා. දිග ඇර දිග ඇර බලනකොට ඒ ඇතුළතනේ තියරි එක තියෙන්නේ. අකුරුද රූපතරේමේ. අපි ඉස්සලා රූපේ බලන්නේ මේ මේකතු වෙච්ච එක පැත්තේ. පොත දකිනවා. මෙතෙන් යනවා thin slicing of time කියන්නේ පිටුව පිටුව පෙරලා බලනකොට මේක ඇතුළට ලොකු දැනුමක් තියෙනවා. හිස්ම දෙකක් නැද මේ අපි මුළු විශ්වවිද්‍යාලයක තියෙන එන්සයික්ලෝපීඩියාකට වැඩිය දැනුම තියෙනවා. ඒකට කියන්නේ ආකාශ ලයිබ්‍රරි කියලා. cosmic knowledge කියලා කියනවා. ඒකට යන්න බැරි අපිත් කොන විතරක් බලලා මම පොත දැක්කා කියලා කියන නිසා. එක එකක් දිගාරින් හැම හුස්මකටම පිටිපස්සේ එකක් දිගාර දිගාර යන්න ගියාම තමන්න තේරෙන පටන් ගන්නවා. ඒක නිතරම සාතරව ඉඳලා තියෙනවා. නමුත් අපි ඒක ගැන අවධානය යොමු කරන්නේ මතු පිටින් මතු පිට පැනලා ගිහලා තියෙනවා. ඒ ප්‍රශ්නයක් අහලා තිබුණේ නැහැ නේද ඒක? විශේෂ ප්‍රශ්න ස්වරූපයක් තිබුණා ප්‍රකාශයක් විතරයි තිබුණේ. Mahathir, in my meditation practice, what I do is sit and pay attention to my sitting area, and then when something else, sensations, thoughts, or feelings, I notice them. If it goes to breath, I pay attention to that and keep noticing it. If I lose track, I come back to my sitting. I haven't read much advanced sutra or abhidharma, so I can only explain or say is I am hundred times better person than I was before. Thousand times. I catch myself when getting angry and able to respond differently. My worries, problems are still there but I see them differently. I'm happy at what I have become. What I am wondering is, what I am wondering is if I have foolishly got stuck in this point. I still continue with my practice. Is there something different I need to do or pay attention to please advise? So if someone wanted to have an organization, if someone wanted to have the backbone for the practice, if one wished to have a theme for the practice, the Buddha says, give the attention to the materiality. When you uh, be here and now, be aware of here, now I am sitting, uh, the feelings can happen, uh, uh perception can happen, volitional activities can happen. English and Volition can happen, but if you need to have a theme, give the priority to the materiality. That means heat, stiffness, tension, movements, coldness, that kind of thing, then uh, the, all the experience will be nicely organized. But this is no harm. This is very good. Oh, I, therefore, I will put uh, the norm or, or motto. If there are any doubt, please refer to the breath or something materialistic. If there is no doubt, if you are very adventurous, if you are radical enough, just let go. This is really leading. දරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් දුක නැමැති මඩගොරුවේ එරී සිටින මට එයින් ගැලවීමට උපකාරයක් වේවා. ඊයේ භාවනාවේදී මට මහත් අකරතැබ්බයක් සිදු විය. මට මගේ ඥාතීන් සම්බන්ධ ලංකාවේ ගැටලුවක් සිහියට ආවා. ඒ සම්බන්ධ සිතුවිලි පොපියමින් මනසට ආවා. ඒත් කොහෙත්ම නවත්තන්න හැකියාවක් ඌවේ නැහැ. මේ භාගයක් පමණ උත්සාහ කරත් ඒ සිතුවිලි වලින් මෑත් වීමට බැරි වුණා. අවසානයේ පිරිත් ටිකක් අසා නිදාගත්තා. අද උදේ එම ගැටලු සිතුවිල්ලටම සිහිය යොමු කළා. වීරියගෙන ඒවාට ඉන්වෝල්ව් වෙන්නේ නැතිව බලා සිටියා. ටික වේලාවකින් ඒ කරදරේ නැතිව ගියා. පසුව සිත තැම්පත් වී, කයත් තැම්පත් වී හුස්ම ගෙවන් වුණා. මේ ආකාරයටම භාවනාව නවත්වන කම්ම පැය දෙකක් පමණ සිටියා. මේ අතර හුස්ම දැනුනේ විනාඩි 5කට පමණ වරක් ඉතා කුඩා හුස්ම රැලි කීපයක් පමණයි. එයද බොහෝ සැහැල්ලුයි. මේ කය එකමාරටම සැහැල් එකමාරම සැහැල්ලුවෙන් ගත වුණා. මේ කාලය තුල සිදුවන කිසිම දෙයකට හෝ නම් දීම, ලේබලින් නැවැත්තුවා. එවිට තේරුණා සිතට කැමැත්තක් ඇති වුණොත් පමණක් සිතුවිලි නිෂ්පාදනය පටන් ගන්නා බව. එයද සතියට ගත් විට සිතුවිලි භාගයකින්ම නැවතුණා. නැගිට ඇවිද ඉඳගත්තත් මේ తত্ত্বයම අපහසුවකින් තොර මේම මේ తত্ত্বයට අපහසුවකින් තොරව ගියා. සිහියද බ්‍රයිට් ලෙස තිබුණා. මෙය මම කලින් ලැබූ භාවනා අධ්‍යක්ීම් වලට වඩා යම් පාලනයක් ඇති තත්ත්වයක් ඇති බව දැනේ. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට උපදෙස් ලැබේවා. ඔබ වහන්සේලාට නිවන් සුව ලැබේවා. මේකේදී ඇතරවට අමාරු වෙච්ච ප්‍රමාණයට තමයි සාන්ති ලැබෙන්නේ. කන්දක් නැති තැන පල්ලමකි පල්ලම වැඩනො සෙල්ලමකි කියලා තියෙන කන්ද ලොකු නම් හම්බෙන පල්ලම ලොකුයි. ඒක නිසා අපි ඉස්සරහ තිබුණේ ලොකුවට හම්බෙන කන්දර දුක කියලානේ. දැන් කියන්නේ එම නෙවෙයි අපිට ලොකු සාන්තියක් ඕන ලොකු ලොකු දුකක් එන්නවා. ඒතර දුක කෙරේ පවතින ආකල්ප වෙනස් වෙනවා අපි. දුක එන්නේ කියලා නෙවෙයි කියපු තැනකින් නෙවෙයි කියු ප්‍රමාණකින් නෙවෙයි. ඒක පශ්චාත්තාප වුණොත් අපි මුළු ගමනම ඇඹුල් කරගන්නවා. අපිට කියන්නේ මේක ඇවිල්ලා තියෙන විශාල පණිවිඩයක් සඳහා, දූත මේවරක් සඳහා. මේ දුක දිහා බලා එනකොට ඒ එන පාරට ඇත්තටම අපි දැටෙනවා. ඒ තරම් වේගයෙන් වදිනවා. මගේ තියෙන හොඳම නිදර්ශනය තමයි ඒකට පුදුමාකාර දේවල් සමහරකට ඔලුවට දෙනවා බේරන්න බෑ. දවසේ වැඩ ටික කරගෙන යන්න බැරි තරම් එනවා. මම කියන්නේ මොන හරි කවුරු හරි කිව්වොත් දැන් මෙයාත් ඇවිල්ලා මට කියනවා මෙන්න මේ වැඩේ ස්වාමීන් වහන්සේ කරලා දෙන්න. ඉතින් මට හිතනවා කරන්න ඕන. කියන මොකද මට කරන්න බෑ. මම දන්නවා ඒක උත්තර දෙන්න. ඉතින් මේක ඔළුවට වද දෙනවා. එතකොට මම කරන්නේ ඉතින් වැඩ කරන ගමන් කියනවා මෙයාටත් කියනවා මටත් කියනවා දවස් දෙකක් ඔය ප්‍රශ්නෙත් එක්ක බුදියාගනි. තුන්වෙනි දවසේ නැගිනකොට උත්තරය ඇවිල්ලා. උත්තරය හොයනවා වෙනුවට ඉතින් වැඩ කරමින් අර ප්‍රශ්නේ ඔය තරම් දෙන්න අරිනවා. දවසක් නැගිටලා බුදිනවා. හරියන්නේ නැහැ. කාම කුණ තියනවා. දෙවෙනි දවසේ නැගිටලා පුසිනකොට ඔක පුංචි වෙලා. තුන්වෙනි දවසේ නැගිටලා ආදී. අර බොත්තම් මිල කොනහරනේ වැඩි. ටක් ගාලා හොයනවා. එතකොට ඒකට කරන්න තියෙන්නේ ප්‍රශ්න ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ ප්‍රශ්න නිසා හිතේ විෘෂ්ඨච නැති ස්නායු පද්ධති වගේ විෘෂ්ඨ වෙනවා. කදාකත් වැඩ ගන්න නැතිව. ඒවට වැඩ කරන්න දෙන්න ඕනේ. ඒක පළවෙනි දෙන යෝජනාව දෙක තුන හරි නැහැ. එහෙම බොයිල් ඩවුන් වෙනකොට උත්තරේ හම්බෙලා හිතලා මේ මනුස්සයා හිතනට වැඩිය මම මේ ප්‍රශ්න විශේෂඥෙක් වගේ තේරෙන්න පටන් ගන්නවා. මම කිසිම විශේෂඥකමක් නැහැ. මට තියෙන එකම දේ තමයි මේ ප්‍රශ්නත් එක තවත් දෙකක් බුද්ධිය ගන්න තරම් විවේකයේ තියෙනවා. ප්‍රශ්නේ බරපතල නම් හම්බෙන සාන්තිය බරපතලයි. ඒක පුංචි ප්‍රශ්නකින් ලොකු උත්තර හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සරහට එන්නේ හුම්බ ගන්න බැරි ප්‍රශ්න එනවා. භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න හිතා ගන්න බැරි ප්‍රශ්න එනවා. මගන්නකොට දරන්න පුළුවන්ද කියලා. ඉතින් අර පරණ වයින් ගත්ත ආදර්ශයෙන් කමන්නේ ඔකට බෑ කියන්නත් එපා. කාලකන්ණිය කියලා හිතන්නත් එපා. උඩ ඔළුව දාගෙන හිටපන්කෝ. ධර්මයේ මුත්‍රාම් වෙන. ඒ කියන්නේ ඕනම ප්‍රශ්නයක ඕනම සංසිද්ධියක ඕනම අත්දැකීමක නිමාව ඒ ප්‍රශ්නේ ඇතුළෙම තියෙනවා. කිසිසේත්ම පිටිමොකත් ඕනේ ඕන කරන්නේ ඒක නිමා වෙනකම් පොඩ්ඩක් බලන්න. ඒක විතර. හැබැයි මේ ප්‍රශ්න අපේකනා නිතර කරදර කරන්න ඉඳ තියෙනවා. අනේ මට අරකට උත්තරයි කියන්නේ නෑ. මම උඹට පත්තර වලට උත්තරෙට බැඳිලා නෑ. අපි සහෝදරකම තියෙනවා මට දවස් දෙකක් පුතියන ජීවා. දවස් දෙකක් මම ප්‍රශ්න දෙක පුතියනවා. ආදරය කරන කෙනෙක් එක්ක නිදා ගන්නවට වැඩිය ජොලියක් තියෙනවා. තුමාකාර දෙයක් තියෙන දවස් දෙකක් ගියාට පස්සේ බලනකොට උත්තරෙත් හම්බ වෙලා. මම එතකොට මතකත් නෑ ප්‍රශ්න බරපතල කරව. හරියට ලියලා ඉන්න තියෙන මෙන්න මේකට මෙහෙම කරනවා හරිනේ දිනකොට ඒක එයා එයා කොලී ලෙවල් එක තියෙනවා ප්‍රශ්න එතකොටම ඉවරයි. ඒක නැත්තම් මෙන්න මේකයි උත්තරය කියලා. ඒක නිසා මේ දුක් වලට පැංගිරි මොන දාන්න එපා, ඇඹුල් මොන දාන්න එපා. දුකේ ඉන්න කාලකන්නිකමට හිතනවා නම් ඒක ඒකාන්තෙම කාලකන්ණියි. කතා දෙකක් නෑ. පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයේ වචනයක් තියෙනවා. පිට පැමිණෙන දුක පණිවිඩයක් අරගෙන ඉවිල්ලා තියෙනවා. ඒක වැලක්වයි කියලා කියන්නේ ආය සංසාරයක් ඉන්න වෙන ඔය ප්‍රශ්න එනකන් නිවන් දකින්න. නිසා පැමිණිච්ච දුක හිතා ගන්න පැමිණිච්ච දුකේ නෝනි දාන්න මේකට මට උත්තර දෙන්න පුළුවන්. එකම දේ අවශ්‍ය වෙලා තියෙන්නේ මම මේකට කලබල වෙන්න එපා. මේක දුකක් කියලා ඇඹුලක් කියලා කාලකණිකමක් කියලා හිතන්නේ නැතුව මොන දුන්නොත් අපේ හිතපු නැති මොලේ අලුත් නියුරොබික්සල කරන්න ගන්න පටන් ගන්නවා. මට කලන්තර උත්තරේ එනකොට පේනවා ප්‍රශ්නේ උත්තරයි කරලා දෙවිලා තියෙන්නේ. ඒ නිසා විපස්සනා භාවනා කරපු හිරකාරෙක් ඉන්දියාවේදී එයා ප්‍රශ්නෝත්තරයකට අන්තිමට ෆීඩ්බැක් එක අහනකොට කියලා තියෙනවා යම් ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳන්න බෑයි කියලා. උඹ තමයි ඒක හදලා තියෙන්නේ. ඒක ඔබේ ප්‍රශ්නය. ඔබ කරපු වැරද්දක්. අපි කරා එන ප්‍රශ්නයක් අපි උනා මේක නම් උත්තර ඇත්තෙම නෑ කියලා ඔබ වගේ කියනවා. අයින්ස්ටයින් කිව්වේ මොකද්ද? ලෝකයේ ගියන සතවල් හිටපු ප්‍රධානම ගණිතඥයා. හැම ප්‍රශ්න ගණිත ගණන් ප්‍රශ්නයකට උත්තර ඒක ඇතුලේ තියෙනවා. උත්තර ලියන්නේ ඉතලා ගාන කියෝපා. උතර ගාන කියනකොට උත්තරය ආපුවාම උඹ ලියන්නේ උඹේ උතර ගාන උත්තර ඉවරයි ප්‍රශ්න උත්තර බලන කාට දැනගන්න ඊට පස්සේ ලියන්නේ. උඹේ ප්‍රශ්න විසඳලා ඉවරයි එතකොට. ගාන කියනකොටයි උත්තරේ තියෙන. අපි එහෙම නෙවෙයි ගාන පැත්තක තියලා මේ ප්‍රමේය මතක් කරන්න හදනවා කොළොල ලියන්න හදනවා තටමඬ හදනවා එකකින්වත් උත්තරේ නැහැ. ඒ නිසා මැත්ස් වල ප්‍රධානම දේ තමයි විවිධ කිව ගාන කියවන්නේ. නැවතත් ගාන කියවන. නැවතත් ගාන කියවන. දැනුණාට පස්සේ තමයි උත්තර හදන්න යන්නේ. බුදුරජාණන්සේ ආදි සත්‍ය හතරත් කියනකොට නිරෝධ සත්‍යයේ තියලයි නිරෝධයට පාර පෙන්නන්නේ. නිරෝධ සත්‍යයට පස්සේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙන්නේ. ඒ නිසා අපි නිරෝධයේ ග්ලිම්ප්ස් එක දකින්න ඕන. භාවනා කරලා ඊට පස්සේ ආ දැන් මේක තාවකාලික වෙලා ගියානේ. දැන් මේක හරියන්න මේක නැවත නැවත එන්න මේක වැඩි කරන්න මොකද්ද කරන්න ඕනේ? ආයේ පාත් එක නිවන දැක්කට පස්සේ තමයි තේරෙන්නේ. අපි සාමාන්‍ය පොත්වල තියෙන පහත් එක ඉවර වුණාට පස්සේ නිවන දකින්නයි කියලානේ. ගණන් ඕනෙම ක්‍රමයකට. බුදුහාමුදුරු එහෙම තියලා නැහැ. නිවන දැක්කට පස්සේ තමයි උත්තරේ හම්බ වෙන්නේ. පෙත පෙත සකස් වෙන්නේ. ඒක නිසා ඒ ප්‍රශ්නට උත්තර එනකම් මොනම ව්‍යාකරණයක්වත් හරියන්නේ මොනම ෆෝමියුලාවක්වත් හරියන්නේ ප්‍රශ්නට සාදර වීම විතරයි එකම දේ ඕනේ කරන්නේ. මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මාව උසස් මට්ටමක තියන්න. මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මට සුභාසින්චනයක් විදියට දූත මෙහෙවරකට මේක මම දීවැර අරගෙන යන්න ඕනේ. කිසිම කෙනෙක් නෑ ඒකට මට උදව් කරන්න. අපි හිතනවා මේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ උදව් කරාවේ, කතරගම දෙවියෝ උදව් කරාවේ, බුදුහාමුදුරුවෝ උදව් කරා කියලා. අනේ බුදුහාමුදුරුවෝ ඒ ඒ ජන්තකමට නම් ගන්නවා. ඒකට නෑ. ඊළඟට තමයි උඹලා එකම ප්‍රශ්නකට උත්තර දෙන්නේ. උඹ ළඟ තියෙන ක්‍රමේ ප්‍රශ්න දිහා සාදර වෙනවා. නැත්තම් මේ දුකක් වශයෙන් එනකොට දුකට විශේෂණ පද දෙකක් දාන්න ආර්ය දුක්ඛ සත්‍ය කියලා දාගන්න. එතකොට මෙතෙක් දුක කියූප එකට අර විශේෂණ පද දෙක දැම්මම පස්සේ පුදුම උත්තරම තත්ත්වයකටපත් වෙනවා. හැම දුකකටම මුලින් ආර්ය කියන වචනේ දාන්න පස්සේ සත්‍ය කියන වචනේ දාන්න. කමින දුකට දෙන්නේ මේ පැමණනේ දුක්ඛාරිය සත්‍යය. ඉතින් ඒකට අපි ඒකට සාධර වෙලා බලනවානේ. ඉස්සලා දුක විදියට විදියට බලන අපි හිතන්නේ ඒක කාලකන්නිකමක්, වැරදිල්ලක්, පටලැවිල්ලක් කියලා. හැම ප්‍රශ්නයකටම උත්තරේ ප්‍රශ්න තුනම තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාසය සහ ප්‍රස්වාසය අතර මැද නිරීක්ෂණය කිරීමට උත්සාහ දැරිය යුතු බව සාකච්ඡාවලදී කීප විටක් සඳහන් වූ බවක් මතක ඇත. මාගේ සුළු භාවනා අත්දැකීම් වලදී ඇඟියන්නේ ආස්වාසය හා ප්‍රස්වාසය පෙරලෙහි වදින මුහුදු රලක් මෙන් ඉහළට ඇදී නැවතීමක් නැතිවම පහළට ඇදෙන බවකි. එය අතරමැදක් දැකීමට අපහසුය. එහෙත් ආස්වාසය එහෙත් ප්‍රස්වාසය සහ ඊළඟ ආස්වාසය අතර නම් ඉතා දිගු නැවතීමක් සමහර විටදී දැක ගත හැකියි. ආස්වාසය සහ ප්‍රස්වාසය අතරමැද සහ ප්‍රස්වාසය සහ ආස්වාසය අතරමැද යන්න දෙකක් බව මම අදහස් කර සිටිමි. ඒ වැරදි නම් નિවැරදි කර දෙනු මැනවි. ඊයේ සවස දේශනාවේදී ආනාපාන සතිය දියුණු කළ විට ආස්වාසය සහ ප්‍රස්වාසය දෙකක් වශයෙන් වෙන් කරගත නොහැකි බව නොහැකි අවස්ථාවකට පත්වන බව සඳහන් විය. මෙම தત્ත්වය අත්දැකීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් කළ ආස්වාසය සහ ප්‍රස්වාසය අතරමැද අත්දැකීමට හැකියාව ලැබිය යුතුයයි සිතමි. මා තේරුම් ගෙන ඇති දේවල් වැරදි නම් නිවැරදි කර තවදුරටත් නිවැරදි කර තවදුරටත් පහදා දෙන මෙන්න ඉල්ලා සිටිමි වහන්සේට කිරියාදී. හොඳයි ඒ කියන්නේ කිසි දැනට ඔය දැන් ඉන්න මට්ටමේ කිසිම වැරද්දක් එඩිට් කරන දෙයක් නෑ. ඔහොම බාර අරගෙන යන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස දිකේ ප්‍රශ්වාසයේ ඉඳලා ආශ්වාසයට යන උතින ලොකු ගැප් එකක්. ආශ්වාසයේ නිමාවේ ප්‍රශ්වාසය අතර මැද තියෙන පොඩි ගැප් එකක් නිසා තමයි මහසිසය ආඩෝ ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම අල්ලලා දීලා තියෙන්නේ. පිම්බීම හැකිලිමේදී හැකිලිමේ අවසානයේ හොඳට ගැප් එක තේරෙනවා. ආයේ පිම්බීමක් එන්නේ ඉස්සල්ලා. පිම්බීමෙන් හැකේට මාර වෙන පීක් එකේ ගැප් එකක් නැතුව වගේ තමයි තේරෙන්නේ. ඉතින් ඒක හරි ලස්සන graph එක දාලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේක හරි. හැබැයි මෙහෙම ලොකු චිත්‍ර දාලා බලනකොට ඉස්සර කොහොමඩක්වත් ගැප් එකක් තිබුණ නැති කෙනා දැන් මේ සද්ධා සීලාදී ගුණ නිසා ප්‍රසවාසයෙන් ආශාසර ගැප් එක දැක්කනේ. ආ ඒකත් ජයසිරි මංගලම් කිලෝම කරගෙන යනකොට ඉස්සරහට තේයි ආශාසනල ප්‍රසවාසයට පොඩි ගැප් එකක් තියෙනවා. අර තියුණු වෙච්ච මනසට ප්‍රණීත වෙච්ච මනසට ඒකත් අහු වෙනවා. ඊට පස්සේ ඒක දිහා බලාන යනකොට යම් වෙලාවකට යෝගාවචරය මුළු ආස්වාස සබ්බකාය පරිසංවේදී වශයෙන් මුලැඳාක ප්‍රසවාසයේ මුලැඳාක ඔක්කොම දිහා බලාන ඉන්නකොට ඒකේ තියෙන අර ස්පයික්ස් උඩ පහළ යන ගතිය තැම්පත් වෙන්න පටන් ගන්නවා. උංගා කුච්චාවච වෙච්ච ගතිය තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒක මොන න්‍යායද කියලා දන්නේ නැහැ. මුත්‍රාචානංශ පිළිගත්ත දෙයක්. එහෙම වුණාට පස්සේ මේක නිකන් අර මැදලා ඉන්න කේ විතරක් මේ හැම වෙන්න පටන් ගන්නවා. උගෝ උහල පහල යන්නේ නැහැ. සුනාමිලාරි විදියට යන්නේ නැහැ. එහෙනම් වඩදිය වාදිය වාදී වඩදිය වෙලාවක රැලියන්නේ පුංචි පුංචි රැලියෙන්න පටන් ගන්නවා. එතකොට ආසස් ප්‍රසන්න දෙක වෙනස නොදැනෙන මට්ටමට වගේ ඒකත් ලියලා තිනවා මේ මුල මැදාග දැක්කට පස්සේ නේද ආශ්‍රව ප්‍රසාර දෙකේ හාමු වීමක් සමවීමක් වෙන්නේ කියලා ඒකත් ආරක්ෂාකාරී ඔව් කියන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තත් වෙන්න ඉඩ තියෙනවා. මේක දැකලා මුලැඳාක දකින්නත් ඉඩ තියෙනවා. නමුත් මේක ආධුනිකයෙකුට හොඳ ආධුනිකයෙකු හොඳ අත්දැකීමක් සහිත ප්‍රකාශයක් කියලා කියන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ මින් පෙරද සක්මන් භාවනාවෙන් ලද අත්දැකීමක් ඔබ වහන්සේගෙන් විමසූ කල දැනගන්න ලැබුණේ මාගේ සක්මන එකලසක් වෙන බව පෙනෙන බවයි. අද උදේ ආහාරයට පසුව කළ සක්මන පැයකට මදක් වැඩි වැඩි කාලයක් පරිමහානය කළ අතර වෙනදා ඌවාට වඩා අත්දැකීම වෙනස් බව නිසා කුකුසක් සිතට නැගුණි. ඊට පෙර ලැබූ අත්දැකීම ඌයේ මා ඉදිරියේ වූ රූප බොඳ වී යන බවයි. මෙය ඩාක්ටර්ට ලැබුණේ සක්මන නතර කර නැවතුණු අවස්ථාවලදී. අද උදේ දීර්ඝ කාලයක් සක්මන් කර මාගේ කාමරය වෙත යාමට ගොඩ නැගිල්ලට ඇතුළු වී වම දකුණ වශයෙන් සතිමත්ව කාමරය වෙත පා නැගුවෙමි. ගොඩ නැගිල්ලේ වෘත්තාකාර ප්‍රදේශයට එළමෙන විට මට දැනුනේ මා මෝහණයටපත් වූ ආකාර හැඟීමකි. ඇවිදින පාත්තකට වැටී තිබුණු හෙවණැලිවල ත්‍රිමාන ස්වරූපයක් දිස්විනි. හරියටම ඒ අඳුරු හෙවණැලි තරප්පුවක පඩි ආකාරයෙන් ත්‍රිමානව දිස්වුනි. ඉන්පසු කාමරයේ දොර අසල නැමැති හෝල්වේ එක දිහා බලන කල පෙනුනේ ඉන්දරකට ඉහළින් ඇති වූ ඇති රත් වූ වාතයෙන් නලියන ආකාරයෙන් වාත අංශු ඉහළට නගින බවයි. මාගේ ප්‍රශ්නය වන්නේ සක්මන නිසා භාවනා කරු සොයම් මෝහණයකට වැනි මෝහණයකට වැනි තත්වයකට පත්වන්නේද කියාය. ඔබ වහන්සේගේ මේ කමඨහන් උපදේශ මාගේ යෝගාවචර ගමන හොඳින් ඉදිරියට ගෙන යාමට මහෝපකාරී වෙයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා පෙරවන් තරණයි. ඒක එක යුගයක් හිටිනවා මේ දෙයක් ඒක ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ ඔය කියලා තියෙනවා භාවන හොඳට කරලා නැගිටට පස්සේ මේ භාවනා නොකරන කෙනාගේ ශරීරයක් දිහා බැලුවත් හරකෙක්ගේ බල්ලෙක්ගේ ශරීරයක් දිහා බැලුවත් ඒක ඒ වෙලාවේ නිකන් මේ ටීවී ස්ක්‍රීන් එක තියෙන ඩොට්ස් වලින් හැදෙන රූපයක් වගේ මේ නලියන දේවල් වලින් හැදිලා පවතින බව. බුදුජානක කියන්නේ මිරිඟු ස්වරූපයක් තියෙන බව තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඇස් නිලංකාර වෙනවා. ඇස් අදාහ ගන්න බැරි වෙන මේ ફોකසින් එක සවුත් වෙලාද රිසලූෂන් සවුත් වෙලාද මොලේ සවුත් වෙලාද මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒකට හේතුව අර කලින් ඇති වෙච්ච එකලස නිසා සද්ධා විදි සත් සමාධි ප්‍රඥා වගේ ඒක රස වුණාට පස්සේ ඉන්ද්‍ර ධර්ම ඒක රස වුණාට පස්සේ දීක මතු පිට හිටින්නේ නැහැ කිඳා බහිනවා. දෙයක් විනිවිද දකින්නවා. විනිවිද දැක්කට පස්සේ අර දේ අපිට දෙන්න හදන සංඥාව දේ අපිට දෙන්න හදන මත්වීම ගන්න බෑ හිතට. මේක පේනවා කොයි එකත් ඇවිල්ලා තියෙන එක එනර්ජි වලින් තමයි. කෑණියක් වුණත් පිරිමියෙක් වුණත් එනර්ජි විතරයි. ඒ එනර්ජි එක දැක්කට පස්සේ අර ඒ අර ඉස්සර කෑණු කෙනෙක්ගේ පිරිමි කෙනකින් අපිට ඇති වෙච්ච ඒ කුතුහලේ නැති වෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල කුරුටු ගියක ලියලා තිබුණා කොල්ලෙක්. මැනිකේ වුණත් එක විදියයි නෝනා වුණත් එක විදියයි නැනිකේ වුණත් නෝනා වුණත් අපිට වදේමයි කියලා. කොයි එකත් එකයි. අඳුර කරදරයක් විතරයි. ඒක දකින්න නැති වෙන්න තමයි අපි අනුන්ගේව බල බලා නටන්නේ. ඕනෙම දෙයක් දිහා බැලුවොත් ඒ කිසිම දෙයක අරමුණක් ගණ්ඩ තරම්වත් එක එක පැතිකඩ දෙසරක් පෙන්වන්නේ නැහැ කියන එකයි බුදුරජාණන්සේ කියන්නේ. අරමුණක් ගත්තා කියන්නේ මෝඩ වෙලා. එකම දේ දෙසරයක් තියනවා කියන නිත්‍ය සංඥාට වැටෙන්න ඕන අරමුණක් ගන්න. නිමිත්තක් ගන්න. ඒ තරම් අපි මේ නිත්‍ය සංඥාවේ ඉඳගෙනයි කතා කරන්නේ. නමුත් භාවනාව කියලා උද්‍යප්පේ ඥාන මට්ටමට ගියාට පස්සේ අරමුණක් ගන්න තරම් නිමිත්තක් ගන්න තරම් පැතිකඩ දෙකක් එකවර එන්නේ නැහැ. ඒක ඒ තරම් ශීක්‍රයෙන් වෙනස් වෙනවා. එතකොට අපේ හිතේ ඇති වෙන දේ තමයි වක්කාර ගතිය. තෝන්තු වෙන ගතිය. ඔරේමන්දන් වෙන ගතිය. ඉතින් මේ වෙලාව මේ වමනයක් යන්න හදන වෙලාවක් වගේ. එහෙම නැත්නම් කියනවා බඩදරු අම්මා කෙනෙකුට එන දොළ දුකක් වගේ. ඒ දෙන්නගෙම විසයන්කට එනවනේ වෙලාවේ. Tamange විසයි දරුවගේ විසයි. එතකොට වක්කාර වෙනවා. සාමාන්‍ය කෑම ගන්න බෑ. ඉතින් ඒ වගේ පිළිසිඳ ගැනීමක් ඔය වෙන්න හදන්නේ. ආධ්‍යාත්මික ජීවිත පිළිසිඳ ගැනීමක් වෙනවා. ඉතින් ඒක දිගට පවත්නවා කියන එක දරුකබක් රකින්න මවක් වගේ, මහේසිකාවක් වගේ, කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේකට පුළුවන් තරම් අදාළ කරුණු අදාළ සප්පාය කරුණු සලසන්න කියලා. ඉතින් මගේ පුද්ගලික ජීවිතේ මම දකින දෙයක් තමයි මේ දේවල් වෙන්නේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වල විතරයි. ඊවල දොර කරනකොට අර ට්‍රෙන්ඩ් එක ඊගාකට කැඩෙනවනේ. යන්නේ නැහැනේ ගෑම්ම ගෙනියන්න බෑනේ. ඒ තරම්ම মালටි ටාස්කින් නේ. වගකීම් තියනවනේ. උනත් සිද්ධ වෙන්නේ බොහෝම එකම දේ ලක්ෂ වාරයක් කරලා. රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකේදී කන්ඩිෂන් වෙනවා හිත. ඒ ඒ කාලසටහනමයි වගකීම් අයින් කරගෙන කරන ගියාම ටික වෙලාවක් ගියාට පස්සේ ඔය හියට ඇසක පන්නනවා. ඊට පස්සේ යාට හරි මූලධර්ම වැටුනොත් හරි ලෑස්තිය තිබුණොත් ඒක ඊතර දොර දිනුනත් ගන්න පුළුවන් තත්යකට එනවා. ඒක නිසා මේ හරියට ඉන්සිස් කරා දැන් අවුරුදු තුනකට විතර ඉස්සෙල්ලා මම එන්නේ නැහැ කිසිම තැනකට රෙසිඩෙන්ෂල් රිට්‍රීට් නොවේ නංගල. ඒක හරි විශාල වෙනසක් බලපෑමක් වෙහසක් වඩපත් වෙනවා රිට්‍රීට් ඕගනයිස් කරන අයට. මොකද රෙසිඩන්ට් රිට්‍රීට් කිව්වහම තාම සුළු පිළිසිකට විතර සම්බන්ධ වෙන්න පුළුවන්. බොහෝ දෙනෙකුට එන්න බෑ. ඒක ස්ථාන නැහැ. ඈත යන්න වෙනවා. ඔය ගොඩාක් ප්‍රශ්න වෙල්ල වලලා නොකරන මට්ටමට සමහර ස්ථාන සමහර රිට්‍රීට් ඕනස්ලා අතහැරියා. කරන්න බෑ කියලා. අන්න මං කියන්නේ මට තේරෙන විදිහට කීප දෙනෙක් හරි යන්න ඕනේ නම් කැප කරන්න කැමැති ඇත්තට කැමැති කට්ටිය විතර කරගෙන ගන්න. ඉතින් ඒකේ ඒකේ ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා අර ඉන්ට්‍රොඩියුස් කරලා දෙන අලුත් නවකෙින්ද ඉඩක් නැති වෙනවා. ඒ නිසා ඒකත් මේකට කල්පනා කරන්න ඕන කොහොමද නවකෙින් ඉඩ දෙන්නේ කියලා. මේ වගේ දේවල් වෙන්නේ ඒ ගැම්මේ ඉන්නකොට විතරක් නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ අපිට ස්ථිර වගේම ගිහි අතාරින්න බැරි නම් తాවකාලිකව හරි මෙහෙම අතහැරලා මේ ප්‍රශ්න පොඩක් අයින් වෙලා මේ ගත්ත ගැම්ම මේ හැල්ම මේ ත්වරණය මේ ප්‍රවේගය එහෙමම ගෙනියන්න ඕනේ වැඩේ තියෙන වේගය නෙවෙයි වැඩේ තියෙන ත්වරණේ ගැම්මේ භෞතික විද්‍යාව දන්න කෙනෙක් දන්නවා වේගය සහ ත්වරණය කියලා කියන්නේ ಗುಣ දෙකක් වේගයේ කස කැවීම තමයි ත්වරණය කියන්නේ ඒක තමයි භාවනා කරලා යන්නේ ඔය සාමාන්‍ය ඔය ලෙඩ කපුට වැලකන්නා වගේ භාවනා කරාට වේගයක් එනවා මිසක ගැම්මක් එන්නේ නැහැ ත්වරණයක් ගන්න බෑ ඉතින් ඒගොල්ලෝ තමයි ගොඩක් පොත් ලියන්නේ. මේක හරියට කරගන්න බැරි වෙච්චාම ඉතින් ලියන්න පටන් ගන්නවා. ඒක යාගෙත් බඩ භාගෙත් නරක කරලා තියෙන කාපේ වගේත් බඩ නරක. කරපු එක ලියන්න දෙන්නේ නැහැ. ਉਹ දන්නවා මෙතෙන්ට හැමෝටම එන්න බෑ. එන මිනිහට පොත ඕනෙත් නැහැ. ඌ එන්නේ ගෙදරින් එනකොට අර මధుරව එනකොට මధుරව එනකොට කියලා එනවලු මේ රැයට මං ගෙදර ගෙදරින් පවුලට කියලා එනවලු රැය චටස් ගාලා හද්දයක් ආවොත් රැයට කැම තියන්න එපයි. භාවනා කරන කට්ටිය එන්නම් කියලා නෑන්නේ. ඒ කට්ටියට භාවනා හරියන්නේ නෑ. යන්යන් කියලා යන කට්ටියට හරියනවා. මොකද ඒ මිනිහා නෙවෙයි ආපහු යන්නේ ගෙදර. භාවනාවට ආපු මිනිහා නෙවෙයි යන්නේ. එයා පොල් කට් වලින් හදලා ගත්ත ගැරන්ඩියා වගේ සම්පූර්ණ කරකොල අතල්ලා යවන්නේ ගෙදර. ඉතින් එහෙම නෙවෙයිනේ අපි වැඩ අපි හැම එකක්ම අර පටන පුරුදු රාමයෙන් බලනකොට යෝනිසමනසිකාරයක් නැහැ. තොරණයකට ගැම්මකට ඉඩ දෙන්නේ නැහැ. ඒක බයකට සලකනවා. ඒක තමන්ගේ ප්‍රතිබිම්බය කඩා වැටීමක් විදිහට සලකනවා. ඉතින් එහෙම කෙනාට බෑ. එහෙම කෙනාට මේ ගමන මේ යා මට්ටමකට එන්න පුළුවන්. සීල මට්ටමට එන්න පුළුවන්. සමාධියත් ටිකක් ගන්න පුළුවන් එහාට යන්න බෑ. කොහමද අපි හරියටම පැයක් ගත කරලා තියෙන්නේ? එයාගේ ප්‍රශ්න ටිකත් හොඳයි. අර්ජුන ප්‍රශ්න නිකන් ආවට ගියාට පිස්සු විකාර නෙවෙයි. අත්දැකීම් නිසා ඒකට හරි උනන්දු වෙන හිතනවා. අහගෙන කොටත් උනන්දුයි සම්බන්ධ වෙනකොටත් උනන්දුකාරකයි. ඉතින් අපි වෙන කියන ප්‍රශ්න නැත්තම් අපි මෙතනින් නතර කරලා අපි යනවා සක්ම භාවනාව සඳහා. තියනවාද වෙන ඉවර කරන්න ඉස්සර කාගේ හරි කියන්න කරන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් තියෙනවා දැන් ඊයේ සාකච්ඡාවේදී කිව්වා භාවනා කරනකොට తాවකාලික නිවනක් ලැබෙන තත්යකටපත් වෙන්න පුළුවන් කියලා. එහෙම වුණයින් පස්සේ ඉදිරියට මොනවද කරන්න සුදුසු කියන එකට උපදෙසක් දෙනවා නම් හොඳයි. ඒක ඒක මේක ඇත්තට භාවනා මණ්ඩපියක නිතරක් නෙවෙයි ඕනම වෙලාවක එනවා. ඒ తాවකාලික වගේ නිවනක් නැතුව මේ ජීවිතේ ගෙනියන්න බෑ. මේ ජීවිතය කියලා කියන්නේ තද බල දුකක්. තද බල වෙහෙසක්. තද බල අසහනයක්. එනිසා ගාන්ධිතුමා කියලා තිබුණා මේ ලෝකයේ හාස්‍ය නොතිබුණා නම් මේ ලෝකය ඇදගෙන වැටෙනවා කියලා. ඒ තරම් දුකක් දරන්නේ හැම කෙනෙක්ම නිහඬව. ඔය හාස්‍යයක් තියෙන, ජෝක්යක් තියෙන, සාහිත්‍යයක් තියෙනනේ. ඒ හාස්‍ය ඒ දෙයම වෙන විදිහට කිව්වට පස්සේ ඒ කොල්ලෙක් වල උඹ දන්න අපේ අම්මා අපේ තාත්තා අපේ ළඟ අපේ තාම අපේ තාත්තා අපේ අම්මා ළඟට යනකොට ධන ගාගෙන වැඳගෙන වැඳක ධන ගාගෙන යන්නේ කියලා. ඊට පස්සේ ඇයි කියලා එවලු. ඒ කියන්නේ අපි සාමාන්‍ය තාත්තට අම්මා වඳින එක නේ අපි කරවල වෙන්නේ. තාත්තා අම්මා තාත්තා ඔව් තාත්තා ළඟට අම්මා යනකොට ධන ගාගෙන යන්නේ කිව්වලු. ඇයි කියලා එවලු තාත්තා බීපු ගමන් ඇඳට ලිංග ගන්නවා. අම්මා පොමුල් ගහ අරගෙන ධන ගාගෙන යන්නේ කියලා තාත්තට ගන්නවා. ඉතින් අර මොහිරි සත්‍යය ජෝක් එකට දාලා කියනවා. ඇත්තටම මේ දරුවගේ මුළු මානසිකත්වෙම කන දෙයක් තමයි තාත්තා බීලා ඇවිල්ලා ඇඳයට රිංග ගත්තාම අම්මා ගිහිල්ලා මෝල් ගහින් ගහනවා. මේ ජීවිතේ විනාශ කරන දේ නෑ යාළුවට කියනවා ඔබ දන්නේ නැහැ මචං අපේ අම්මා තාත්තා ළඟට යන්නේ දන ගාගෙන ඉන්නවා. ඇහුවක් කියනවා මෙන්න කතාව. ඒ නිසා මේ වගේ ජෝක්යක් නැත්තම් මේ ජීවිතේ තියන්න බෑ. එවැනි ජෝක්යක් තමයි භාවනා කරනකොට ප්‍රසවාසය අවසානයේ හම්බෙන්නේ හිස්ත නැහැ. අපි කවදාවත් අත්දකලා නැහැ. ඒ දෙන්නේ සම්පූර්ණ ප්‍රෙෂර් රිලීස් කරනවා. ඒක අපි කොහොමදක් අපි දැනගත්තත් දැනගත්තත් බයොලොජිකලි වෙන දෙයක්. මුතුන්සේ එතෙන්නම හරියට සියල්ල අයින් කරලා හරියටම ફોකස් කරලා පෙන්නනවා. ඔතන බලපං. බලනකොට වෙන යකෝ මේක අපි දැනගත්තත් නැත්නම් වෙන දෙයක් නේ. දැන් කියන මුළු ජීවිතේම වටිනාම දේ ඕක කරගනින්. ඕක බෞලීගත වීම සඳහා භාවිත වීම සඳහා ජීවන රටාව සකස් කරගනි. නමුත් මේක අභ්‍යග්යක් කියලා තේරුම් ගත්තා. මේක වැරද්දක් කියලා තේරුම් ගත්තොත් එයාට බෑ ජීවන රටාවක් හදාගන්න. එයාට එන්නේ ආය සම්මා ජීවිතයක් ගැන හිතන්න මොකද කියවලා තියෙන වැරදි. එනිසා ඒක චින්තාමය ඥාණයෙන් සහතික වෙන්න ඕනේ. අත්දකපු දේ සුත්‍රයෙන් අහලා තියෙන්න ඕනේ. අත්දකලා තියෙන ඉතින් චින්තාමයෙන් කියන්නේ මේක ටිකක් රිස්කි තමයි. කිසිම පොතක නැහැ. කිසි ගුරුවෙක් කියලා නැහැ. නමුත් මම කාය ජීවිත නිර්පේක්ෂව මම මේක කරන්න යනවා. බුදුහාමුදුරුවෝ කියන්න හදන්නේ මේ වගේක් වෙන්න ඇති. මම යනවා කියන එක හැකි සංඥාවෙන් ගත්තොත් එයාට කරන්න තියෙන්නේ ඒක නැවත නැවත වැඩි වැඩියෙන් පේන වැඩි වැඩියෙන් ඇසුරු කරන තමයි ආශේවිති භාවේති බෞලීකරෝති කියලා බුදුසසුන කියන්නේ ආශේවනේ කියලා කියන්නේ වේලාවක අහම්බෙන් දකින්න. මේ අහම්බෙකුත් නෑ ඒක බුදුසසුන ප්‍රතිපදාවෙන් අපි ගෙනියන්නේ. වෙනදා වෙනදී හයිලයිට් කරලා පෙන්නනවා. පෙන්වුවට පස්සේ ඒක භාවිතා කරලා බලනවා. ඊයේ කිය පාර අද කියලා වඩා හරියන්නේ නැහැ. හෙට හරියන්නේ නැහැ. ආය දවස් හතරකට පස්සේ ආය හරියනවා. ආය එතකොට කරනකොට කරනකොට යාර තියෙනවා මේකට ආසන්න කාරණා වගේක් තියෙනවා. මේ අනුග්‍රහ කළ යුතු දේවල් තියෙනවා කරනකොට කරනකොට මේක වැඩි කරගන්න ක්‍රමේ තියෙනවා. ඒක තමයි ඔය අහන ප්‍රශ්නෙට උත්තරේ. ඒ විදේ වෙලා මූල ධර්මයෙන් දැනගෙන චින්තාමේ වශයෙන් දෙක පන්නරේ හිටලා මේ විදිහට මම මගේ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන තුන වෙනස් කරන්න මේකට ගැළපෙන ආහාර ක්‍රමයකට යන්න ඕනේ. විහාරය කියලා කියන්නේ හතර ඉරියව්වේ මේකට ගැළපෙන ඉරියව්ව දෙන්න ඕනේ. මනෝ ව්‍යාපාර වශයෙන් මේ අනවශ්‍ය දේවල් ඔඩුවේ දාගෙන පිටිපන්දම දෙකුණ පත්තු කරගත්තා වගේ නටන්න නැතුව මේකට ගැළපෙන අනවශ්‍ය ප්‍රශ්න අයින් කරලා මනස සහැල්ලු කරලා දෙන්න ඕනේ. එතකොට අරක නිතර නිතර පේන්න පටන් ගන්නවා. හැබැයි වැඩි වීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. වෙන නොදකපු දේ වෙනදා බය වෙච්ච දේ වෙනදා බීතිකාවක් දන ඔබදී බලන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය බුද්ධියට වැටෙන්නේ. අතරම අපිට උප්පත්ති බෞද්ධයන් වශයෙන් ලංකාව වගේ රටේ විතර ඒ ටික අපිට ලොකු ආසනාවකට ලැබිලා තියෙනවා. මොකද අත්තල මුත්තලා ඉඳලා තියෙන ජීවිතය අපිට තේරෙනවානේ. එතකොට ඊයත් කොහොම සරල ජීවිත ගත කරේ. අනවශ්‍ය දිනන ඔලුව නරක කරගත්ත නෑ. හැමදාම හැන්දෑර පුරවන පන්සලට ගිහලා නාලා කියලා විවික්‍රේ හිටියානේ. අපිට තරම් කාර් දෙකක් නොතිබුණාට අපිට තරම් සල්ලි නොතිබුණාට ජොලිය හිටියනේ. දැන් මේ රටේ ඉන්න මිනිහෙකුට එහෙම ආදර්ශයක් නැහැ නේ. මේක මේක પરම්පරාව පිටපසට ගියාට එහෙම පෙන්වන්න දෙයක් නැහැ. ඒ නිසා අපි මේ රටට ආවත් අපේ ලේවල තියෙනවා પરම්පරා දෙක තුන ඉස්සලා අපි අත්තල මුත්තල කොහොමද හිටියේ? උණ්ඩල නිවන් දැකලා නැහැ. ඒ අසහනයක් නැහැනේ. අන්නේ විදිහට මේ මේ අස්සෙම කවුල්පාස අස්සෙම ඒ පාරේ යන්න උපත්ති බුද්ධ ධර්ම අපේ. අපේ සංස්කෘතිය අපිට ලොකුම මේ කුදලයක් කියලා තියෙනවා. මේ රටේ ඉපදිච්ච ලංකාවේ දරුවෙකුට උනත් හරි අමාරුයි ඒක දෙන්න. මොකද මේගොල්ලෝ ගන්න ආදර්ශේ පිය ගෲප් එකේ ඉන්නේ. ලංකාවට ගියාට පස්සේ උනත් ඒගොල්ලන්ට වෙන්නේ ලංකාව තාම නොදියුණු රටක්. දියුණු රටවල හැසිරීම ඔහොම නෙවෙයි කියලා මේ පැත්තේ මේ ප්‍රශ්න දිහා බලන්න. එතකොට එන්නේ නැහැ. අර අර මේ ආభాෂේ දැන් දෙමව්පිය වෙලා ඉන්න අයට ඒ අවශ්‍ය හොඳට ඕම තියෙනවා දන්නවා. අපේ પરම්පරා දෙක තුනක් පිටිපස්සට ගියාට පස්සේ කොච්චර ස්වභාවික ජීවිතද ගත කරන්නේ. අපිට ඒකට යන්න බැරි නෑ. යන්න ඕන නැතිකම තියෙනවා. මොකද අල්ලපු ගෙදෙට්ට පෙන්නන්න ඕනේ ඉඳලා. නැත්නම් අපිට බොහොම ලේසියෙන් යන්න පුළුවන්. ඒක පසට යනක්වත් සමාජශීලී නොවීමක්වත් නෝන්ජල්කමක්වත් නෙවෙයි. මොකද ඉතින් යන්න යන්න යන්න අසහනය අඩු වෙනවනේ. යන්න යන්න යන්න ආතතිය අඩු වෙනවා. යන්න යන්න යන්න තමන්ට විවේකී වැඩි වෙනවා. ඉතින් ඒක නිසා පිටින් කවුරක්වත් කියලා දෙන්නේ නැහැ. තමන්ටම ලැබෙන එතන එතන ලැබෙන අත්දැකීමෙන්ම තමයි යෝග සාධාරණීකරණය වෙන්නේ. ඉතින් ওই ටික තමයි හෙට උදේටත් කියන්න හිතන්නේ. දැන් ඉතින් අය කියන්න දෙන්නේ නැහැ. ඒක ඒ අතින් බලනකොට නම් ඔය ඇත්තෝ අන්තිම දුර්වලයි. අයියෝ. හරිම දුර්වලයි කිව්වට මොකද? අන්තිම සොලෝ එකේ යන්නේ. ඔය සොලෝ එකේ ගිහිල්ලා බෑ දඩස් කාලා අනිත් පැත්තට ඇවිල්ලා මම ටික් කරගන්න. මම හිතේ ගැම්ම කෑවට පස්සේ මටත් ටිකක්මඩ යයි. ඒක දැන් දිහා බලනකොට නම් වෙන්නේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කීම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. මෙච්චරත් වෙනි වෙනි මෙච්චරත් කැප කරලා කරද්දී අර මොනවද ගුණ කන්දල් වගේ කොළුවේ තියාන මේ උද්දව ගන්න පොදේවල ඉස්සරහින් තියාගෙන කක්ක කරනවා. කක්ක කරනවා ඒ සිංහල ගතිය ඔක්කොම ටික තියාගෙන. හැබැයි මම යනවා එනවනම් ඕගොල්ලන්ට දැනෙන කරදරයක් කරදරයක් කරනවා. ඕගොල්ලෝ මොන්න ජාති නයි වෙන පුබ්බණ්ඩ ඇතුවත් මොන්න ජාති දැම්මත් හරියන්නේ නැහැ. ඒකටත් මට පොඩි බයක් තියෙනවා මොකද ඕගොල්ලෝ ඕගොල්ලෝ එන්නේ ඉස්සෙල්ලා යන්න දෙනක් හොයාගන්න ඕනේ මට. මං කියලා තියෙන්නේ කියලා එන්නේ කියලා අහනවා. මොකද ජීනෝල කියන්නේ නෑ මට යන්න තැනක් හොයාගන්න බෑ උඹලා. එනවා. එනවා. මොකද ඕගොල්ලෝ එන්නේ මේ කුණු කන්දල් ඔක්කොම අරගෙන එහේ. මේ දින පාහර ගති. දාලා එන්න ඕනේ. දාලා නැත්තම් අර මුස්ලිම් වෙනක කොන කපන්නේ වගේ කපන ඔක්කොම. ඒකට ගන්නකොට කපලා ගන්න. ඒ නේතු කරන්න බෑ. බෞද්ධ ඉස්ම කරන්නේ බෑනේ. මොකද ඔයගොල්ලෝ මේ අල්ලගෙන තියෙන කුණු කන්දලයක්. මාත් මේක රස විඳිනවා මේ මේ පද්ධතියේ තියෙන සිස්ටම් එක මම රස විඳිනවා. හැබැයි සිංහල බුද්ධ ආගම තියාගෙන. ඒකේ ඒකේ අපිට ගලවන්න බැරි අයියක් තියෙනවා. මියක් කොණ්ඩ එන්න විදියක් නැසෙ ඉන්නේ අපි ඉන්න තැනට. අපි යන්න නරකයි. ඒ වැතර මේ සලියුට් ගහගෙන ඔළුව නමගෙන යන්න ඕනේ. අපි යන්න ඕනේ පුම් පපු පුම් බගෙන අපි සිංහල. අපි සිංහල. හොඳ විනාඩි 10ක් වැඩි පුර අරගෙන තියෙනවා. අපි යනවා මෙතන ඉඳලා සක්මන් භාවනාවකට. ඊට පස්සේ අපි තුනමාට රැස් වෙනවා මෙතන. චිත්ත දිනාරව තෙරුවන් සරණයි.